සෑම දිනකටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2019ක් වුණු ජූනි මාසයේ 30 වෙනිදා ශ්‍රවණදස විලස අන්තර්ජාතික ජාතික දහම් සේවාව මගින් පවත්වනු ලබන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවයි මේ. මේ සඳහා දම් සභා මණ්ඩපයට පැමිණි කලන මිතුරු මිත්‍රයන් සෑම දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අප කෙරෙහි මහත් අනුග්‍රහයෙන් කරුණාවෙන් දම් සභා මණ්ඩපයට පැමිණෙන සත්‍යජීතුමාව සියලුම කලන මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් ඊටම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නා සත්‍යජීතුමනි අදත් සුපුරුදු පරිදි අපට ධර්ම සාකච්ඡා සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ත්වන් සරණයි සම්මා සම්බුදු සරණයි අපි තථාගතයන් වහන්සේට අතිශයින්ම කෘතඥතාපූර්වකව নমස්කාර කරමු. උන්වහන්සේ අපේ සාස්ෘණ වහන්සේ. අද ධර්ම සාකච්ඡාව සඳහා අපට තියෙන්නේ මීට අවුරුදු දෙක කලිනුත් මේ ගැන දිගටම සාකච්ඡා කළ සූත්‍රය පොට්ටපාද සූත්‍රය. දීගනිකායේ සීලඛන්ධ වර්ගයේ සූත්‍රය. නම්විනි සූත්‍ර. හැමදාම අපි සිහිපත් කරගන්න වගේම අදත් කිව්වොත් මේ සීලඛන්ධ වර්ගයේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදා මාර්ගය පැහැදිලිවම දේශනා කරනවා. කොයි වෙලාවක හරි අවශ්‍ය විදිහට උන්වහන්සේ කියන තථාගතවරේ පහළ වුණාම සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙක් මේකට මේ මාර්ගයට ආවම මෙන්න මේ ක්‍රමයේ ටිකින් ටික එනවා කියන එක. විශේෂ මුළු ජීවිතේම ඒක කැප කරාම ඒක කැප නොකළා කියලා ඒක අනිත් අයට අයිතියක් නැහැ කියලා නෙවෙයි Tamanට පිළිවන් විදිහට ඒකට එන්න පුළුවන්. ඒක අහපුවා ඉන්නවා. ඒ නිසා එතකොට පොට්ටපාද සූත්‍රයේ අප මීට කලින් කතා කළේවට වඩා ටිකක් තව ටිකක් ගැඹුරට යන විශේෂයෙන් සංඥාව ගැන පොතෙන් හොයන් දෙපා. ඇතුලේ තියෙන පංච උපාදානස්කන්ධයේ එක කොටසක් මගේ කියලා මං මන්ට ඉදිරිපත් කරන්න පුළුවන් එක සලකුණක් තමයි පැවැත්මේ සංඥාව කියන්නේ. ඒක pāli වචනයක් වුණේ බුදුහාමරගේ ධර්මයේ ඒ දේශනින් මාගෙදීන් තිබිච්ච නිසා. ඒ සංඥා කියලා. ඒක ඒ සංඥා කියන වචනේ නැතත් ඒ හැකියාවක් තියෙනවා. මේ මනසේ තියෙනවා ඒ හැකියාව. සංඥා ගොඩ ගහ ගන්න හැකියාව. සංඥා කියලා කියන්නේ මතකයන් දැනුම් රාශියක් හැටියට තියාගන්න පුළුවන් ගැටි. කෝටි ප්‍රකෝටියක් තියෙනවා. ඒ හැකියාව ගැනයි මේ කතා කරන්න වැඩිපුරම මේකේ තියෙන්නේ. ඒක පොට්ටපාද සූත්‍රය බොහෝ කරුණ ඉගෙන ගන්න. මේ අහන හැම දෙයක්ම අපට උදව් වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම සාගරයේ මා වැටලා ඉන්නකොට අපි හිතමු රලක් විසින් මං ගොඩට ගහනවා. වෙරළට. එතකොට මා අපව හැල්ල බැලුවොත් ස්තුතියි කියන්ට කෘතඥතාපූර්ව කිය රළ පැත්තට මට පේන්න කොයි රළටද මං උදව් මේ මාව ගොඩ දැම්මේ කියලා. ඒත් රළ එකින් එක අර මේ රළ ඒ රළට උදව් කර ඒ රළ මේ රළ උදව් කළා ඒකෙන් තමයි මා ගොඩට දැම්මේ. ඒ රළ ඇති උනේ මූඳේ. එතකොට අපිට මුළු විශාල පැවැත්මකටම කෘතඥතාපූර්වක වෙන්න වෙනවා. ඉතින් හැම තැනදීම ඒකට කෘතඥතාවය තියෙන්න ඕන හැම දෙයකටම. ජීවිතේට කකුල් පිහින් උදව් කරු පා පිස්සට පවා කෘතඥතාවය තියෙන්න ඕන. ඒ විදිහට. එසම මේ අහන හැම දෙයක්ම අපට උදව් වෙනවා සත්‍ය අවබෝධය සඳහා. තමන් අව탁සේරුවට ලක්කරන්නම හොඳයි. අපිට ලොකු හැකියාවක් තියෙන අවදි වෙලා සිංහනාදයක් කරන්නට. ඒක අපේ මේ උරුමයක් ඒ. මිනිස්සෙක් හැටියට ඉපදුනහම ලබා ගන්න උරුමයක් තමයි ඒක. මේ ඒ දේ තේරෙන මේ සූත්‍ර කිව්වහම ඒවම් මේ සුතම් මාංශි මෙසේ අසන ලදී. ඒකං සමයම් භගවා සාවත්‍යං විහෙරති. සාවත්ති නගරේ කෝසලයේ අග නගරේ උන්වහන්සේ කාලේ වැඩ ඉන්නේ. අනාථ පිණ්ඩික ඒ ආශ්‍රමයේදී. ඒ ආසපුවේ. ඒ පන්සලේ. තේන කෝපං සමේන පුට්ටපාදෝ පරිබ්බාජකෝ පුට්ටපාදි කියලා පරිබ්‍රාජකේ බොහොම දියුණු කෙනෙක් වෙන්න ඕන බොහොම හොඳ කෙනෙක් කියලා තේරෙනවා. ඒක හේතු තියෙනවා. සමයප්පවාදකේ තින්දුකාචීරේ ඒකසාලකේ මල්ලිකාය ආරාම එක එක ආගම් උගන්නන තැනක් විය හැකි පාසලක් වගේ තින්දුකාචීරේ ඒකසාලක මල්ලිකාරාමේ තම මේ පරිබ්බාධිකයා ඉන්නේ තථාගතයන් වහන්සේ ඊළඟ පාතේට උට ජේතවනාරාමේ එයා විශාල පිරිසක් සමග පරිබ්බාජක කියන්නේ සත්‍යාබෝධය සඳහා නිකුත් වෙච්ච පිරිසක්. අව탁සිරු ලක් කරන්න එපා. ඒත්තු සාමාන්‍යයෙන් ව්‍යාපාර ජීවිතේ අත්හැරලා සත්‍යාබෝධය සඳහාම මොලේ වෙහසවන්ට ජීවිතේ වෙහසවන්ට පටන් ගත්ත කට්ටියක් පරිබ්‍රාජිකයෝ. පින්ස මැත්තේහි පරිබ්බාජික සතේහි යට එතකොට 1300ක් වෙන 3000ක් විතර විශාල පිරිසක් එක තමයි ඒක ඉන්නේ ඒ පාසලේ කියලා මා හිතන හැටියට ඒ ඒ ධර්මය උගන්වන ඒ කට්ටියගේ ආගම උගන්වන ඒ ගැන සාකච්ඡා කරන තැන. සාල ගොඩනැගිලි රසක් තියෙන්න ඇති. අතකෝ භගවා පුබ්බන්න සම්යන් නිවාසෙත්වා භාග්‍යතුන් වහන්සේ අපි ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන ස්ථාගිතයන් වහන්සේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ උදාසන පිණ්ඩපාතේ සඳහා සාවත්ති නගරයට වැඩියා. අතකෝ භගවතු ඊතදෝසි භාග්‍යතුන් වහන්සේට මෙහෙම කල්පනා වුණා කල් වැඩි සාවත්තියට පිණ්ඩපාතේ යන්නට නගරයට යන්නුනාහං යේන සමයප්පාදකෝ තින්දුකාචීරෝ එකසාලකෝ මල්ලිකාය ආරාම. ගියොත් හොඳයි කියලා හිතුණා මේ අර තින්දුකාචීරී තිය මේ ඒ ආරාමයට පොට්ටපාද හිටපු. තේ යේන පොට්ටපාදෝ පරිබ්‍රාජකෝ. එතකොට බුදුහාම එහෙම හිතන්න නම් පොට්ටපාද ඇත්තා ඒ කාලේ නමක් ගමක් තියාගෙන ප්‍රසිද්ධ වෙලා සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙක් විදිහට තර්කකාරීක්ම නෙවෙයි ඒක තේරෙනවා උන්වහන්සේ තෙන්ද යනවා නම් හොඳයි කියලා බුදුහාමුදුරු හිතලා උන්වහන්සේ එහාට වැඩියා ඒ අනකොට පොට්ටපාද පරිබ්‍රාතික විශාල පරිබ්‍රාතික පිරිසක් සමග අරවා මේවා කතා කර කර හිටියා අපි වගේම තමයි ප්‍රතිපීඩන අපි වගේ නැත්තේ නෑ කියලා හිතන්න එපා. මොන වගේ කතාවද? ඒවට කියනවා තිරච්ඡාන කතා කියන්නේ බොහොම අඩු අඩු මනස් පුංචි මනස් තියෙන ඇත්තු කරන කතා. ලොකු මනස් තියෙන ඇත්තු කරන කතා නෙවෙයි. ඒකට බුදුහාමුදුරු කියන තිර තිරච්ඡාන කතා කියන්නේ බොහොම අඩු අඩු මනස් තියෙන අඩු මනස් කියන්නේ මනස දියුණු අඩු අය තමයි කතා කරන්නේ. මොන කතාවද? රූපවාහිනියේ තියෙන පත්තරේ තියෙන සංග්‍රහවල තියෙන ඒවා තමා මේ එන්නේ. රාජකතා, පාලකයෝ ගැන කතා, චෝර කතා, හොරු ගැන කතා, මහා මත්ත කතා, ඒ ඒ අපි දන්නවනේ අපි ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කියන්නේ 32ක් කියලා. නමුත් මෙතන තියෙන්නේ 27යි. 27යි තියෙන්නේ. අපි 32යි කියවට 27යි තියෙන්නේ. ඒකට එකතු කරලා එකතු කරලා ඒ කිව්වා හදලා තියෙන ඊට පස්සේ. සමහර පොත්වල එකට එකතු කරන පුරුෂ කතා, කුමාර කතා, කුමාරි කතා කියලා තව තුනක් ඒතර 30ක් වෙනවා. නම් මෙතන තියෙන්නේ 27යි. ඒක ඉගෙන ගන්න ඕන જાති. කෑම ගැන කතා කරනවා. හමුදාවල් ගැන කතා කරනවා. බය කතා කරනවා. යුද්ධ පිළිවෙච්ච දේවල් ගැන කතා කරනවා. ඇඳුම් ගැන කතා කරනවා. ඇඳන් ගැන කතා කරනවා. ජුවලරීස් ගැන කතා කරන ආභරණ ගැන කතා කරන පර්ෆියුම් ගැන කතා කරන සුවඳ විලවුන් ගැන තමගේ ඥාතීන් ගැන කතා කරනවා යාන කතා වාහන ගැන කතා ගාම කතා ගම් රටවල් ගැන කතා නිගම කතා වෙළඳ නගර බිස්නස් කරන තැන් තියෙන ඒ රටවල් වල තැන් ගැන කතා කරන නගර ගැන කතා කරන ජනපද ගැන කතා කරනවා ඊළඟට ඉත්‍ති කතා කරනවා. ස්ත්‍රීන් ගැන කතා කරනවා. පුරුෂයන් ගැන කතා කරනවා. වීරයෝ ගැන කතා කරනවා. හීරෝස්ලා ගැන. පළවෙනියා වෙච්ච අය ගැන දෙවෙනියා වෙ දුවන්න පුළුවන් අය, බොක්සින් ගහන අය, ගෝල්ෆ් ගහන අය, ඕන කෙනෙක් ක්‍රිකට් ගහන අය, එක එක වීරයෝ ගැන කතා ඊළඟට වීදි පාරවල් හදපු ගැන හයිවේස් ගැන කතා කරනවා. ඒ විදිහට එක එක කුම්බට්ටාන කතා කියන්නේ ඒ විශේෂ වශයෙන් රැස් වෙන තැන් තියෙන ඒ වගේ කතා තියෙනවා. ඊළඟ මලගිය ඇත්ත ගැන කතා කරනවා. ඒ ගැන හදපු කතා. වගේ එක එක කතා තියෙන මොනවා හරි කතා හදපු කතා මේ නව කතා ඒ වගේ જાති කතා අපි ඒ අපේ තථාගත දැන් මේ පොට්ටපාද ඇත්තයි ඒකට පොට්ටපාදේ ඥාති සමූහයක් ඇටියට අපත් ඒවා වෙන්න ඕන කරන්න පොට්ටපාදගේ කොටසේම තමයි කියලා හිතෙන්න ඕන අද්දසක්කෝ පොට්ටපාදෝ පරිබ්බාජකෝ පොට්ටපාද පරිබ්‍රාජක දැක්ක භගවන්තම් භාගතුන් වහන්සේ ඈතින් ධම්මෙනෝ උන්වහන්සේ වඩිනවා දැන් උදේ කලාවන් උදේ අපි හිතමුනේ 9ට 10ට විතර ඇති කියලා 9ට විතර කියලා උදේ සාවත්තින කියලා උන්වහන්සේ අසිරිමත් ලෙස වදිනු ඇති. එතකොට ඒ ඇත්ත ඒ තමන්ගේ පිරිසට කීව එයා තම විශේෂ පිරිසක් එක්කෙන කතා කර කර ඉන්නත් ඇත්තේ ඒක ඇතික සද්ද කරන්න එපා මේ බොහොම අඩුවෙන් සද්ද කතාඩු කරන් නිස්සද්දෙන්ට මේ අර සමන ගෞතමයන් වහන්සේ එන බව පේනවා. උන් අපසද්ද කාමෝකෝ ආයස්මා අපසද්දස වන්නවාදී ඒ ඒ ඇත්ත ඒ ආයස්මා කියලා කියන්නේ ඒ තමන්ගේ කොටසෙම දාලා කතා කරන්න යාළුවෙක් වගේ ඒ ඒ ගෞතමයන් බොහෝම නිස්සබ්දතාවයට කැමැති නිස්සබ්දතාවයේ ಗುಣ කියන කෙනෙක්. ඒ නිසා අපි නිස්සබ්ද පිරිසක් හැටියට හඳුනාගෙන මෙතෙන්ට එන්ටි දාරින්ද කියලා. බොහොම ගෞරවයෙන්. තොර පරිබ්‍රාජිකෝ නිසද්ද වුණා. Tamange ලොකු ඇත්ත කිව්වේ එහෙම කෙනවනේ කියලා ඒකට නිසද්ද වුණා. බුදුරජාණන් වහන්සේ එතකොට පොට්ටපාද පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා මේ වඩිනකොට පොට්ටපාද බුදුහාමරණ කියන හේතුකෝ භාන්තේ භගව භාග්‍යතුන් වහන්සේන්ට. දැන් එහෙම කිවෙන අර මේ කට්ටියට කියනකොට එයා කිව්ව වෙන විදිහෙන් මෙතෙන් කියන බන්තේ භගවා කියන්නේ එතකොට බුදුහන්ට ආදරේ තියෙන ඇත්ත තමයි එහෙම කතා කරන්නේ. කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ස්වාගතම් බන්තේ භගවතු ඔබ වහන්සේගේ පැමිණ අතිශයින්ම ආශිර්වාදයක් වඩින්න කිව්වා. චිරස්සංකෝ බන බන්තේ භගවා ඉමම් පරයයක් කාශ්‍යදන් ඉදහ ගමනාය. ඔබ වහන්සේ බොහෝම කාලයකට පස්සේ තමයි මෙහෙ ඉඳ හිතලා තියෙන්නේ. නිශීතු බන්තේ භගවා ඉදං ආසනම් පඤ්ඤාතං උන්වහන්සේ විශේෂ ආසනයකුත් ලෑස්ති කරලා තියෙනවා ඒ ඇත්ත ඒතකොට එතන වාඩි වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආසනයේ වැඩ හිටියා දැන් හිතලා බලන්න උදා උදේ 9ට විතර ඊට පායන වෙලාවෙ උන්වහන්සේ දෙන්න ගිහලා වැඩ හිටියා වාසනාවන්ත මිනිස්යන් පිරිසක් පරිබ්බාජකයා එතකොට පුංචි ඊට වඩා පොඩි පුටුවක් අරගෙන පැත්තකින් වාල්න. ඒකල භාග්‍යතුන් වහන්සේ පොට්ටපාදර කිව්වා ඒ අහන හැටි මං ආව නිසා ඔයාලට කරදරයක් වුණාද මොන වගේ කතාවකටද මගේ බාධාවක් වුණේ කියලා. එතකොට එයා කිවර තියෙන හැටියට මේ අපි කරන කතා අච්චර දුර්ලභ කතා, ගේති කතා නෙවෙයි. ඒවත් ඕන වෙලාවක අහන්න පුළුවන් කතා. දැන් සාමාන්‍යයෙන් හිතලා බලන්න ඕන අපි අපි කරන කතා කොතෙන්ද කොතන මොන පත්තරේ තියෙන කතා තමයි අපි කරන්නේ. ඒ නිසා පුරිමානි බන්තේ දිවසානි පුරුමතාවනි ඉස්සර ඉස්සර දවසක උන්වහන්සේට කතාවක් කියන පොට්ටපාද දැන් මේ ශ්‍රමණයෝ සහ බ්‍රාහ්මණයෝ විසි එක එක ආගම්වල ඇත්තු නානා තිට්ඨිය තිත්ථිය කියලා කියන්නේ මොකක්ලාට ඒකේ දර්ශනවාද ආගම් වලට. ඒක ආගම් අදහන ශ්‍රමණයෝයි බ්‍රාහ්මණයෝයි මේ කෝතුහල ශාලාවේ ඒ සාකච්ඡා ශාලාවක සම්මන්ත්‍රණ ශාලාවක ඉන්නකොට ඔන්න වචනයක් එනවා මේ සූත්‍රය කියන අபிසඤ්ඤා නිරෝධ නිරෝධේ කතා උදපා උදපාදී. ඒ අත්ව අතර මතු වුණා විශේෂයෙන් ගැඹුරු සංඥා සංඥාවේ ගැඹුරුම Nirodhayak ගැන කතාවක් පටන් ගත්තා කියලා. කොහොමද ඒකට කතන්නකෝ බෝ අபிසඤ්ඤා නිරෝධෝ හොති. කොයි කොයි විදිහටද මේ සංඥාව සම්පූර්ණයෙන්ම නැත්තම් ගැඹුරින්ම අතුරුදහන් වෙලා යන්නේ. දැන් සංඥාව දැන් පොතට මේ යන්න දැන් සංඥා තියෙනවානේ. දැන් පුටුව ගැන හිතන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? නමුත් පුළුවන්. නමුත් පුටුව අපිට ඔළුවට එනවා. බද්ගෙන නොහිතා ඉන්න පුළුවන්ද? පුළුවන්. නමුත් ඒක ඔළුවට එනවා. සංඥා තියෙන හැමෝටම ඔය කියන සංඥා. දරුවෝ ගැන සංඥා ඔළුවට එනවා. ඒව නැතුව ඉන්න පුළුවන්ද? පුළුවන්. දරුවෝ එන්න කලින් මේට අවුරුදු 20කට 30කට 40කට කලින් ජීවත් වුණේ අවුරුදු 30 40ක් දරුවෝ නැතුව ඒ ඒ සංඥා නැතුව එතකොට තිබුණේ පස්සේ ආපු සංඥාවක් එනවා සංඥාවක් යනවා ඒක හොඳටම ඇතුළට ගාව ගන්න ඕන පංච උපාදානස්කන්ධය සඳහා මේ අபிසඤ්ඤා නිරෝධ කතාවේ එනකොට කතං ලුකෝ භෝ අபிසඤ්ඤා නිරෝධ හෝති කියලා ඒත්තෝ අහලා ඒකට සමහර ඇත්තු මෙහෙම කිව්වා. ගැඹුරින්ම සංඥාව මුලින්මනින්ම නිරෝධ වෙලා යන හැටි. අහේතු අපච්චය පුරිසස්ස සංඥා උපජ්ජන්තිපි නිරුද්ධන්ති. සමහර ඇත්තෝ කිව්වා හේතුවක් නැහැ මේ සංඥාවල් හටගන්න. සංඥාවක් ඔහි හටගන්නවා ඔහි නැති වෙලා යනවා කියලා සමහර අය කිව්වා. යස්මින් සමේ උපජ්ජන්ති සංජීතස්මින් සමයෝ සංඥාව ඉපදෙනකොට ඒ ගැන අපි සංඥාවක් වෙනවා. සංඥාව නිරුද්ධ වෙනකොට අසංඥී වෙනවා. ඒවා ඒවා එකට ගැඹුරු කතා ඒතකොට. සමහර ඇත්තෝ කිව්වා එහෙම නෙවෙයි. නැකෝ පන මේ තන් ඒක ඒ විදිහට නෙවෙයි මේ විදිහට වෙන්නේ. ඒවම් බොහෝ භවිෂ්‍යති. සංඥාහි බෝ පුරුසස්ස අත්තා මේ සත්වයකට තමන්ගේ කියලා ගන්න පුළුවන් ගැඹුරුම තැන තමයි සංඥාව. ඔය ඔය පැත්තේ තමයි කරක් ගහන්නේ සමහර විට. ඒ පැත්තේ තමයි ඔළුව කැරකෙන්නේ. හෙළ බුදුනු කියලා කිව්වත් තථාගතයන් වහන්සේ ශ්‍රාවක කියලා කිව්වත් අවබෝධය නතුරු ওই පැත්තේ තමයි ඔළුව කැරකෙන්නේ. තින්දුකා චීරේ මල්ලිකාරාමේ තමයි ඉන්නේ අවිපොට්ටපාත කියලා. එතකොට සංඥාහි භෝ පුරුෂස්සත්තා යාතකෝ උපේතිපි අපේතිපි යස්මින් සමේ උපේති සංඤීතස්මින් හොත් සංඥාව කියලා එක මතුවෙල එනවා අතුරුදහන් වෙලත් යන ලං වෙල එනකොට සංඤී වෙනවා ඈත් වෙල යනකොට අසංඤී වෙනවා ඒ විදිහටයි ගැඹුරුම විදිහටත් අபிසඤ්ඤා නිරෝධේ එන්නේ කියලා සමහර අය කිව්වා. සමහර අය කිව්වා ඊට වඩා වෙනස් විදිහකට මේ ඇත්තරම වශයෙන් නමුත් ඔය ඔය අදහස් තාම තියෙන්න ඉඩ තියෙනවා. අපි ඉන්න පළාතේ නම් දැන් නැහැ. ඒතකොට අපි ඉන්න පළාතේ මම කියන මේ පරිසරයේ වශයෙන් කියන භූගෝලීය නෙවෙයි අපේ දර්ශන පිළිගැනීම් තුල ඒවා නැති නිසා ඉවත් වෙලා තියෙන ඔළුවෙන් වාසනාවක්. නකෝපනමේ තම්බෝ ඒක ඒ විදිහට නෙවෙයි වෙන්නේ. ඒවම් භවිෂ්‍යති. මෙන්න මේ විදිහට. සන්තිබ්බෝ සමන බ්‍රාහ්මණම් ශ්‍රමණ වෙච්ච ඇත්තෝයි බ්‍රාහ්මණ වෙච්ච ඇත්තෝ ඉන්නවා මහිද්దికා මහානුභාව. ඒත් ඉහළට මිහළටම දියුණු කරපු ඇත්ත හිත. තේ පුරුසස් ඒමස් පුරුස සංඥං උපකද්ධාන්තිපි අපකද්ධාන්ති. ඒත්තන්ට පුළුවන් සංඥාව ඇයි තුල් කරන්ටත් අයින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මනසට මේ මේ කෙනෙකුගේ මනස සංඥාවක් දාන්න පුළුවන් මහා බල සම්පන්න ඇත්තු ඉන්නවා කියලා ඇත්තු කිව්වා. ඒ යස්මින් සමේ උපකද්දාන්ති සංඤීතස්මි ඒකේ ඇතුළේ සංඥාව යාලගේ මනස ඇතුළට අදිනකොට ඒ කට්ටිය සංඤී වෙනවා මනස මන සංඥා මනසින් ඇදලා දානකොට ඒ කට්ටිය අසංඤී වෙනවා කියලා කිව්වා. සමහර අය එහෙම කිව්වා. ඒ එහෙම නෙවෙයි වෙන්නේ කියලා. මේවා අර අර කලින්ම මුලින්ම කියපුවට වඩා ටිකක් ලාභාලයි. නමුත් එතෙන්දි කියනවා එහෙමත් නෙවෙයි සමහර මහිද්దిక මහානුභාව සම්පන්න දේවතාවරු ඉන්නවා. ඒ ඇත්ත තමයි සංඥාව දාන්නේ සංඥාව පැත්තකට ගන්න කියලා. මයින්ඩ් පැරසයිට් කියලා කියන්නේ ඒ தත්වෙට ගිහිල්ලා කතා කරන. ඒ ඒ ඒ මේක එක අදහස් අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරනකොට තස්සමයම් භන්තේ භගවන්තං ඒව ආරබ්බ සදියුත පාටි. ඒ කට්ටිය ඔය ඔය අபிසඤ්ඤා නිරෝධය ගැන අපි දැන් අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරමු ගැඹුරට පස්සෙන්ද අපි ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ වචනේ මතක තියාගන්න උදැනට. තස්සමයි යම් භන්තේ භගවන්තං ඒව ආරබ්බ සතිඋදපාති. ඒ වෙලාවට ඔබ වහන්සේම භාග්‍යතුන් වහන්සේම මේ පොට්ටපාද කියන්නේ එතකොට බුදුහන්ට ආදරේ තියෙන බව පේනවා එකේ වහන්සේ පිළිබඳවමයි මට මතකයට ආවේ. වහන්සේමයි මගේ මතකයට ආවේ. කොහොමද අහෝවුණුණු භගවා අහෝවුණුණු සුගතෝ යෝ මේ සම්දම්මානං කුසලු සුකුලු බුදුහාර කොච්චර හොඳ කොච්චරම ඉහළ තත්වයක දුන්වහන්සේන්නේ මේ වාගේ ඊටාම මේ වාගේ ගැන කතා කරන්න පුළුවන් ඊටාම සුදුස්ස උන්වහන්සේ නේද කියලා මේ එයාට හිතුණා භගවා බන්තේ කුසලෝ භගවා භක්තාඤ්ඤෝ වහන්සේ මේකෙදි දක්ෂයි මේ පිළිබඳ වහන්සේ තමයි විසරදය වෙලා තියෙන්නේ අවිසඤ්ඤා නිරෝධය ගැන. කියලා යාට හිතුණා කිව්වා ආරත්තු ඒ සාකච්ඡා කරනකොට ඉස්සර කාලේ. තතන්නුකෝ භන්තේ අபிසඤ්ඤා නිරෝධෝ හෝති. එතකොට ඒ අහන බුදුහාන්ට ප්‍රශ්නේ මේ භන්තේ කොහොමද මේ අபிසඤ්ඤා නිරෝධය සිද්ධ වෙන්නේ? කියලායි ප්‍රශ්නේ. ඒ වචනේ මතකද අபிසඤ්ඤා නිරෝධය සංඥාව මුලින්මනින්ම අතුරුදහන් වෙන හැටි නැත්නම් ගැඹුරින්ම ඒ ගැන හොයා බලන හැටි සංඥාව අතුරුදහන් වෙන විදිය එතෙන්ද ඔන්න අපි අතිශයින්ම ගෞරව කරන තථාගතයන් වහන්සේ කියපු දේ අපිගෙන ගත යුතු වෙනවාද දැන් ඒ අපි ඔකට කියන්නේ නිදාන කතාවේ සිදුවීම සිදුවෙච්ච හැටි එතෙන්ද උන්වහන්සේ දේශනා කරා తත්‍ර පුට්ටපාද පුට්ටපාද එහිදී දුන්නා සමහර ඒවා සම්පූර්ණයෙන් අයින් කළම දාන බාල කතා හැටියට. ඊතේ සමන බ්‍රාහමන ඉව මහන්සේ ශ්‍රමණයෝ හරි බ්‍රාහමණයෝ හරි කියපු කට්ටිය කිව්වනම් අහේතු අපච්චා පුරිස සංඥා උපජ්ජන්ති පිනිරුජ්ජන්ති. මේ සංඥාව කියන ඔය ඔය හිත ඇතුලේ කැරකිලා මතුවෙලා එන හැකියාව හේතුවක් නැතුවම තමයි ඒක ඇති වෙන්නේ. ඒ හැකියාව සංඥා හැකියාව. මතක් කර ගැනීමේ හැකියාව. අපි එහෙම හිතමු තේරුම් ගන්න. හොඳ ඔය ඔළුවේ තියෙනවා ඕක. ඔය කොණ්ඩේ අස්සෙන් ඔළු කට්ට අස්සෙන් තියෙන එකක් ඔළුවේ. ඒකට ගිහිල්ලා බලන්න ඕනේ. ඒක ඇතුලේ තියෙන සංඥාවල් මතක් කිරීම කියන ඒවා දාගන්න පුළුවන්. සක් ශක්තියක් තියෙනවා ස්නායු පද්ධතියත් එක එකතු කරගෙන ඇතුලේ. උපජ්ජන්තිපි නිරුද්ධන්තිපි කිව්වනම් ආදිතෝව තේසං අපරාද්ධං. ඒක මුලින්ම ඒකත් එක්ක වැරදිච්ච තැනක් ඒක අයින් කරන්න පුළුවන් කියලා බුදුහාම කිව්වා. බුදුහාම ඒක සම්පූර්ණයෙන් අයින් කළා. ආ හේතු අපච්චය ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. ඒක අපගෙනගෙන තියෙන නිසා අපටත් ලේසි කියන ගන්නට තේරුම් ගන්නට. තංකිස්ස හේතු ඊට හේතුවයි සහේතු හි පොට්ටපාද සප්පච්චා පුස්ස සංඥා උපජ්ජන්ති පිනිරුද්ධාන්ති හේතු නිසාමයි හේතුවක් ඇති නිසාමයි හේතුවක් පසුබිමේ තියෙන නිසාමයි සත්‍යයකට මතක් කිරීම මතක් කර ගැනීම කියන හැකියාව ඔළුවේ මතුවෙන්නේ මම මේ අදහස් කියන්නේ බුදුහාරි පාලි වචනේම මේ විදිහට පරිවර්තන කරනවා නොවේයි මේ ධර්ම සාකච්ඡා අවස්ථාව තුළදී පමණයි ඒ සිද්ධ වෙන්නේ අපට අවශ්‍ය නිසා ඉන් පස්සේ සංඥා කියන වචනේම ගන්න රූප සංඥා, ශබ්ද සංඥා කියලා ඕන සංඥා ඉගෙන ගත්ත හැටියට ගන්න. නමුත් මෙතෙන්දී අපි කියන්නේ ගමු ඔළුව ඇතුලේ තියෙන මතක් කර ගැනීමේ හැකියා ශක්තිය කියන එක එන්නේ හේතු නිසාම එන්න බුදුහාමුදුරගේ දේශනේ ඊට පස්සේ උන්වහන්සේ තෙන්දි උන්වහන්සේගේ අදහස ඉදිරිපත් කරන අදහස මන්නේ මේ පරම පරම සත්‍යය තමයි ඒක ඉති උන්වහන්සේ කියන්නේ. සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛාවෙන් ඒ කියන්නේ පුරුදු කිරීම හේතු කරගෙන සංඥා උපදින. සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. හික්මීම නැත්තම් පුරුදු කිරීම හේතුවෙන්ම සමහර ඒවා නිරුද්ධ වෙලත් යනවා. ඒක ධ්‍යාන දක්වා ගිහින් කතා කරන්නත් පුළුවන්. ඒ සංඥා ඉපදෙන්න නිපදෙන හැටි. ඊට මෙහා බැලුවොත් සියඹලා කියන එක දැකලා නැත්නම් දන්නේ නැත්නම් ඒ ගැන සංඥාවක් එන්න සියඹලා කියන එක දන්නේ නැති කෙනෙකුට කිව්වොත් පොඩි ළමයෙකුට එහෙම ඔය ඇත්තු ඉන්න රටකේ ඒ ඇත්තු දන්නේ නැහැ ඒක දැකලා නැත්නම් මොකද්ද කියලා දන්නේ නමුත් සියඹලා කියලා කියනකොට ඒව ගැන පොඩි කාලෙන් කාලා තියෙන අය ඉන්නවනම් රහබල්ලෙන් සිඹලා කරල් මතක් වෙනවා කටවත් කෙලවනවා. ඒ මොකද අර සංඥාව කලින් හඳුනාගෙන තිබිච්ච නිසා රූප සංඥාවයි ගන්ධ සංඥාවයි රස සංඥාවයි තියෙනසම්. ඒ නිසා තමයි පුරුදු වෙච්ච නිසා ඒක ඔළුවේ කැරකිච්ච නිසා මොලේ පරිපත දුවල තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ඒවට සම්බන්ධ කරන නිසා නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියලා තියෙන ඒවා පත් වෙලා යන හින්දා තමයි ඒවා මතක් වෙලින්. සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති දැන් එතකොට බුදුහාමුදුර මෙතෙන්ට ප්‍රතිපදාව ගෙනියන්නේ කොහොමද සංඥා බල අතුරුදහන් කරගන්නේ කියන එක. එතෙන්දී දැන් බුදුරජාන් වහන්සේ අර මේ මේ සූත්‍ර සමූහයේම තියෙන ඒ ආර්ය මාර්ගයට අවතීර්ණ වීමේ පිළිවෙත ආර්ය මාර්ගයට හීන් සීරුවේ සේන්දු වීමේ ක්‍රමය ආයෙත් පොට්ටපාදට කියනවා. දැන් පොට්ටපාදයට විතරන්නේ එතන ඉන්න බොහෝ අය බොහෝ අය ඉන්නවා. 3000ක් එතනම හිටියා නම් ඒ පාසලේ ඒ සම්බන්ධන ශාලාවේ එතන අඩු ගානේ 100ක් 200ක්වත් ඉන්න ඇති. ඉතින් වැඩගත්ම අයනියත් එක්ක සම්බන්ධ වෙන නැත්තේ. ඒ ටිකව හරි ඉන්න ඇති. පොඩි පොඩි අය නැතු. එතකොට භාග්‍යතුන් වහන්සේ කිව්වා ඉද පොට්ටපාද පොට්ටපාද මේ ලෝකේ තථාගතවරේ තථාගතෝ ලෝකේ උපජ්ජති. මේ බොහෝම හොඳ සිදුවීම්. මේ ද සූත්‍රයේ කියන පාළි වචන නෙමෙයි. මේ ලෝකයේ කැරකිලා විනාශ වෙලා පෙරලිලා ගිහිල්ලා සමාජයේ මෙහෙම ගියාම තථාගතවරයෙක් ලෝකේ පහළ වෙනවා. අපි හිතමු දැන් සුද්ධෝදන මායලා ඉන්න ඒක ඉන්න කාලේ ඔක ගැන දැනගෙනවත් නැහැ එතකොට. අපි හිත මේ සමාජයට යනවායි. එතකොට තිබිච්චේ තම කතා තම පොට්ටපාදලා තවත් අපි අහලා තියෙන කතා කරන අප්‍රමාණ හිටියා. ඒව අඩුවට සලකන්න එපා. වැඩියට සලකන්න තථාගත වෙරෙහි ඉපදී. ඔන්න ඊට පස්සේ මායා උදව් කළා. ඒ පුංචි තථාගත බීජයක් ශරීරයක් දෙන්නට. ඊට පස්සේ සත් තථාගත භාවයට පත් වෙච්ච අප දන්නවා. හොඳ ඊට කලින් එතකොට කොයි තරම් කාලයක් මේ පෘථුවිය බුදුවරුන්ගෙන් හිස්සලා තියෙන්නද මේ පණිවිඩය තිබුණේ ඊට කලින් නිසා මේ පණිවිඩය දැන් අපට ඇහෙනවා සබලා තීර්ණාත්මක ඔළුවට තීන්දුවක් ගන්න ඕන සත්ව භාවය අනුන්ට යහපත සඳහා මම පාවිච්චි කර යුත්තේ කොහොමද කොතනද මා නතර විය යුත්තේ මා නැත්තම් අන්ධ බාල පුතු ජන ලෝකයේම ඉන්නවාද නැත්තම් ඊට එයින් එහාට පියවරක් තබනවාද කියලා හිතෙන්න වෙනවා තථාගතවරයෙක් ලෝකේ පහළ වුණා අපි අපිට තේරෙන භාෂාවෙන් කියනවා 2560 70 ගානකට කලින් නැත්නම් 2600 කට කලින් මෙහෙම කෙනෙක් පහළ වුණා ඒක අසිරිමත් සිදුවීමක් විශ්ව ඉතිහාසයේ සිදුවෙන සත්‍යය පහළ වෙනවා පංචස්කන්ධ තියෙනත් ඕන තරම් රූපස්කන්ධ වේදනා සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ එක එක එකතු වෙලා ගුලුගුලි හැටියට කොතනක් පහළ වෙනවා නමුත් තථාගත භාවයක් දිලිසෙන්නේ එක් මතුවෙලා ඉන්නේ එහෙම හැමදාම අවහන් සම්මා සම්බුද්ධෝ ඒවා අතිශයින්ම සුදුසුයි සියලු දේට පුද පූජා කරන්නට වඳින්නම සුදුසු කෙනෙක් හැටියට පහළ වෙනවා අපි සුදුසුසන්ට මිතරක් නෙවෙයි වඳින්න නමුත් මෙයා කොයි කොයි විදිහට බැලුවොත් වඳින්න සුදුසු තථාගතෙක් පහළ වෙනවා සම්මා සම්බුද්ධෝ භාගයට කාලට නෙවෙයි ඒ තථාගතවරයන් වහන්සේ තේරුම් අරන් තියෙන්නේ සම්්‍යක් සම්බුද්ධයි හරියටම තේරුම් අරගෙන තියෙනවා කවුරුත් කියලා දෙන්නේ දෙයක් නෙවෙයි පැහැදිලි සත්‍යය තේරුම් ගත්තා. විද්‍යාචරණ සම්පන්න තේරුම් ගත්තට විතර නෙවෙයි ඒ දැනුමින් සහ ඉහළම ශිෂ්ට සම්පන්න වූ ඉහළම චරණ ධර්මයන්ගෙන් සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය කරන හා ඒක කරගත්ත කෙනෙකු ළඟ තියෙන ඉහළම ඉහළම ඉහළම සීලකන්දයන්ගෙන් පුරුදු පවා විරහිතව උන්වහන්සේ සම්පූර්ණයි. අපි දන්න විද්‍යාචර්ම සම්පන්න කියනකොට ඒ අෂ්ට විද්‍යා පසළොස් චාරණ කියලා ඒ ඒ ඒ වචනේ දන්න අපි බැලුවොත් මහසි ඉහළටම ශාන්ත සමතේට දමිතේට පච්චේත මනසක් ශරීරයක් සහිත කෙනෙක් වචන සහිත කෙනෙක් සුගතු ප්‍රියමනාව වදන් තියෙනවා ගමන් ගත්ත මාර්ගය අතිශයින්ම පැහැදිලි ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ලෝක විදුයි දැනගත යුතු හැම දෙයක්ම ලෝකයේ පිළිබඳ උන්වහන්සේට අවබෝධාත්මක ඥානෙ තියෙනවා කෙනෙකු দমনය කරන්න කෙනෙකුට සත්‍යාබෝධයේ මාර්ගය කියලා දෙන්න උන්වහන්සේ පැහැදිලිවම දන්න ගුරුවරයෙක් අපිට ඒක තේන මේ සූත්‍රයේදීනොත් උන්වහන්සේ ඇයි පොට්ටපාද ඇත්තගේ ඒ ආශ්‍රමයට වැඩියේ කියලා සත්තා දේමනුසානම් බුද්ධෝ භගවා ඒ වගේම උන්වහන්සේට අනිත්‍යයට සත්‍ය අවබෝධයේ මාර්ගය කියලා දෙන්නත් පුළුවන්කම තියෙන කෙනෙක්. භාග අතිස්ම පුණ්‍යවන්ත. ඒ සත්‍යාගත ඇත්ත ආලෝකේ පහළ වෙලා තථාගතවරයා ලෝකෙ මතුවෙලා ඇවිල්ලා ධර්මයක් දේශනා කරන කරුණාවෙන් මිනිසුන්ටත් දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් කාට මාර්ගයේ තේරුම් මාර්ගයනේ මාර්ගය කියන නිවේදනයක් කරන තථාගත නිවේදනයක් පවේදේටි සෝ ධම්මං දේශේතු උන්වහන්සේට පස්සේ මාර්ගය කියලා දෙනවා මුලත් මැදත් අගත් අතිශයින්ම පිවිතුරු වෙච්ච. ඒ ඒ කතාව අහලා කෙනෙක් පැවිදි වෙනවා ඊට පස්සේ. පැවිදිනේ සත්‍ය අවබෝධය සඳහා ඇතුල් වෙනවා. අද අපත් ධර්ම ඒ ධර්ම සාකච්ඡා කළා අපටත් හිතෙනවානේ. කොහේ හරි ඔළුවේ කැහැල්ලක හරි සංඥාවක් කියනවානේ ඇත්තට ඒක සෙනසුරාදා 10 වෙනකොට ඒක ඉවරයි ඉරිදා උදේ 11 වෙනකොට ඒක අමතක වෙලා ගියත් මේකයි අහනකොට මතක් වෙන ඇත්තනේ ඉන්න මම මේ මොනවද කරන්නේ ආයෙත් 1965 තත්ත්වෙනේදී ඉන්නේ ඇත්ත 1988 90 තත්ත්වෙනේදී ඉන්නේ කියලා මතක් වෙනවා. ඒකත් හොඳයි. ඒ ඒ බෙල් ගැහිල්ලත් හොඳයි සීනවනාද වෙන්නේ. ඒ එහෙම තථාගත ධර්මය අහලා තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. ඇති කරගෙන එයාට හිතෙනවා මේ ජීවන ජීවිතය ටිකක් කාර්ය බහුල වැඩි කියලා එයා සත්‍ය අවබෝධි මාර්ගයට පිළි එනවා. දැන් අපේ සාමාන්‍ය සමාජයේ කෙනෙක් නම් ඒ ඊට වඩා හිතන්න ඕනේ. දැන් මේ අනවශ්‍ය කොටස් අයින් කරන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ ටික අයින් කරන්න. ආටෝපසාටෝපත් අයින් කරන්න පුළුවන්. යම්කු බවට පත්වීමේ උනන්දුව හීන කරගන්න පුළුවන්. දිලිසෙන්ට වැඳෙබෙන්ට තිබීමේ උවමනාව අඩු කරගන්න පුළුවන්. එහෙම ඒක තමයි හොඳම දේ මෙතෙන්දි ගන්න. එහෙම හිතලා එයා සත්‍ය අවබෝධය සඳහා ආර්ය මාර්ගයට එන්න ඕනේ කියලා සම්පූර්ණයෙන් පැවිදි බවට පත් වෙනවා. පැවිදි බවට පෙන් භික්ෂු බව කියමත් නෙවෙයි සත්‍ය අවබෝධී වුමනා බවට එයා එනවා. ඇවිල්ලා දැන් ඔය ඔක්කොම කතා අපි මෙතෙන් මේ ටික කියලා සාකච්ඡාවට එමු. කරුණු කීපයකට කෙටියෙන් උන්වහන්සේ සඳහන් කරනවා සීල කොටසට එන්න කලින්. ඒ ඒ එතෙන් ඒ කියන කරුණ ටික මෙහෙමයි. සෝ ඒවම් පබ්බජිතෝ සමානු මේ විදිහට සත්‍යාබෝධය සඳහා ජීවිතය කැපකරන්ට පටන් අරගෙන තීන්දුව ගත්තට පස්සේ තීරණය කරාට පස්සේ පාතිමොක්ක සංවර සංවතු විහෙරති එයා වෙනුවෙන් යම් නීතියක් තථාගතයන් වහන්සේ විසින් පනවලා තියෙනවා නම් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කියන මේක කරන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ මේ ටිකයි කියලා කිව්වම ඒ ටික කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ ආචාරශීලී වෙනවා මීට පස්සේ මේ ශරීරය සම්බන්ධ කරන්න ඕන තැන් මොකක්ද කියලා කොයි ගොන්නටද මං වැටෙන්න ඕනේ කොයි කට්ටියත් එක්කද මං ගැවසෙන්න ඕනේ කොයි කට්ටයත් එක්කද මා නොගැවෙසෙන්න ඕනේ කියලා Tamanට තීරණය කරන්න පුළුවන්. ඒකට හම්බ වෙන හැම ඉන්විටේෂන් එකකටම ප්‍රසන්තයක් අරන් යන්නේ නැහැ. හම්බ වෙන හැම ඉන්විටේෂන් එකටම පොට්ලක් ඩිනර් එකකට වගේ අරන් යන්නේ නැහැ. කෑම එකක් හදාගෙන යන්නේ නැහැ. එයා තරහ වෙයි කියලා යන තැන් තියෙන ඒ වගේව අඩු කරගන්න. ඕනම තැන ඒක එක එක පැත්තෙන් එන තැන් තියෙනවා. ආචාර ගෝචර සම්පන්න. ඊට පස්සේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සත්‍යාබෝධයට බාධා කරන පුංචි දෙයට පවා බාධාවට බය වෙනවා. බය වෙනවා කියලා කියන්නේ මේකට ගියොත් මේක වෙයි නේද කියලා එකකින් අයින් වෙනවා. සමාදා ශික්ෂති ශික්ෂාපදේ හතරවෙනි විශේෂණත්වයත් එක නේද. ආදරයෙන් ඒ බාර තථාගතයන් වහන්සේ අපට පවරපු දේ ආදරයෙන් පිළිගන්නවා. ආදරයෙන් කියපු නිසා නෙවෙයි. මෙහෙම කරොත් මට ගෞරවයක් එයි කියලා අදහස නෙවෙයි. බුදුහාමික මේකේ ගියොත් මේ වාසිය තියෙනවා කියලා නිසා. කාය කම්මේන වචී කම්මේන සමන්නාගතෝ කුසලයෙන් දක්ෂ වූ තමන්ට අවාසි නොසලසෙන කාය කර්ම වචී කර්ම වලින් පමණක් යුක්ත වෙනවා. කුසලයෙන් කියන වචනේ තියෙනවා. කාය කර්ම වචී කර්ම කියන්නේ කටෙන් කරන වැඩ ගොඩක් තියෙන්නේ. දිව පාචයල කරන වැඩ ගොඩිනුයි. වචී කම්ම, කාය කම්ම, අතපය හොලවල කරන වැඩ ගොඩක් තියෙනවා අනිත් අය සිද්ධ වෙන වගේ જાති වගේ සම්පූර්ණයෙන් අයින් කුසල පක්ෂේටත් තියෙන දක්ෂ වූ හොඳ පැත්තේ හොඳ ප්‍රතිඵල දෙන කායකම්ම වචීකම්ම විතරක් කරනවා. පරිශුද්ධා ජීවෝ සීල සම්පන්න. බත්තසප්පයන්ට වැරදි මාර්ගයේ යන්නේ නැහැ. හැවටිල්ලෙන් තමන්ගේ කෑම බීම හොයන්නේ නැහැ. ඒ තමයි ආජීවය. ওই මහා සීලේ ඔක්කොම තියෙන්නේ ඒ ඒක. නොරවටිල්ලෙන් ජීවත් වීම. පරිශුද්ධා ජීව සීල සම්පන්න. ඉන්ද්‍රියසු ගුත්තද්වාරු. ඇස් දෙක කන් දෙක ඒ ඒවල් ඒවත් හැකියාව දීව නාහය හම මනෝ ඔළුව හරියට පාච්චන පරිස්සමින් පාච්චන තියෙන ඔක්කොම ಜಾති ගාව ගන්න තියෙන කොම ಜಾති ජීවිතේට ගාව ගන්න ඒක තිබුණොත් මට හරියයි මේක තිබුණොත් මට හරියයි ඒක බැලුවොත් මට හොඳයි පාළු නැති වෙයි කියලා එහෙම කරන් ಜಾති එවයින් යන ඉන්දේසු ගුත්තද්ද භෝජනේ මත්තඤ්ඤ පාවිච්චි කරන කෑම පිළිබඳ අවශ්‍ය ප්‍රමාණය දැනගන්නවා මේ ටික ඇති ඇඩ්වර්ටයිස්මන්ට් ෆලෝ කරන්න හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකම ෆලෝ කරන්න හැම රෙසිපි එකක්ම ෆලෝ කරන්න අවශ්‍යම නෑ අනිත් අය වෙනුවෙන් සපේනවා තමයි ඒ ගැන කල්පනාවෙන් භෝජනේ මත්තාඤ්ඤ ශරීරයේ නිරෝගීව තියාගන්න පුළුවන් උපරිමයට සම්බන්ධ කරගෙන එහි නතර වෙනවා සති සම්පජන්යෙන් සමන්නාගත්තු තමන්ගේ ගමන් බිමන් ශරීර ක්‍රියාකාරීත්වයන් ගැන කල්පනාකාරීව වැඩ කරම සන්තුෂ්ටෝ මේ ටික මට ඇති කියලා සන්තුෂ්ටි බවට පත් මට කියනකොට තමන් කුටුම්බයක් තියෙනම් මේ කුටුම්බයට මේ ටික අවශ්‍යයි මට විතරද දැන් මට අපට වෙච්ච වෙච්ච ඇත්තු ඉන්නවනම් ඒ අපට අවශ්‍ය ප්‍රමාණය කරන්න ඕන. තමන්ට දරුවෙක් ඉන්නවා නම් තමන් සන්තුෂ්ටි වෙන්න ඕනේ දරුවාටත් මාර්ගය කියලා දීලා ඉවර වෙන්න ඕන. ඒ නිසා ඒ තමන්ගේ මාර්ගය තේරුම් ගන්න. ඒ ටික අර චූල සීලයටත් එන්න කලින් ඔය කරුණු අට නම් උන්වහන්සේ විස්තර කරන බොහෝ කෙටියෙන් ඒක වැදගත් වෙනවා. ඒ චූල සීල සීල මජ්ජිම සීල මහා සීල ටින්ගක් ඉතින් එන්න පුළුවන්. ඊට කලින් අපි ධර්ම සාකච්ඡාවක් කරමු. අපත් කැමති ධර්මය අහන්නට සද්ධර්මයේ ගැන කරුණු දන්න ඇත්තෝ ආදරයෙන් කරුණාවෙන් අනිත් අයටත් මේ පිළිනුවත් කියලා දෙන්න. එක එක්කෙනා දකින විදි වෙනස් තමන්ගේ දැක්ම සමහර අයට උදව් වෙන්න පුළුවන් නිසා සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා ප්‍රමාණ පින් සුපදීතුමා අපි සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා ගනිමු. මේ සේන මහත්මයා ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. අද ඉතා වැදගත් දේශනයක් අපේ සත්‍යතුතුමා වෙනද වගේම කළා බුදුහාමරගේ දේශනා ඇසුරේ. මෙතන මම ඉගෙන ගත්තේ දැන් මට සංඥා නිරෝධය නම් මට තේරෙන්නේ නැහැ තාම. නමුත් සීලය ගැන කතා කරනකොට ඒ සීලය සීලෙන් සීල සම්පන්න වීම ගැන තමයි මට මට තහවුරුනේ මොකද අද ධම්ම මේ ළමයින්ගේ ධම්ම දහම් පාසලේදීත් අපේ රොෂාන් මහත්මයා හොඳට විස්තර කළා සම්ප්‍රප්පලාප ගැන ඉතින් මේ මේ අපේ මේ දේවල් වෙන්නේ මොකද කියලා දැන් මේ බැලුවාම මේ සීලයට සීලය කැඩෙන හේතුව බැලුවාම ඒ කැඩෙන හේතුව හැටියට අපිට ඉපිගෙන ගත්තේ ඒ ඒ පහසලෙදී අපි මේ තියෙන මේ ලෝභ දේශ මෝහ කියන ඒ කරුණු තුන තමයි මේ සීලය කැඩෙන්න අපිව හසුරවන්නේ. අපේ සංවර සීලය සංවරය කැඩෙන්නේ මේ ලෝභ, දේශ, මෝහ කියන තුන ඇතුළත. ඉතින් මේ තුන නැති කරගන්න ඒ කියන එක දේශි නැහැ. නමුත් මෙතෙන්දී තව එකක් ඉගෙන ගත්තේ මේ මෛත්‍රී කරුණා the loving kindness කියන මෛත්‍රී කරුණා කියන එක සිතේ ඇති කරගත්තොත් ඒ මෛත්‍රී කරුණා කියන ඒ සිතේ මේ ලෝභ කියන එකටවත් දේශ කියන එකටවත් මෝහ කියන එකටවත් ඉඩක් නැහැ ඒ කියන්නේ භාජනයේ හිස්ස තිබුණාම ඒකට ඕන කුණු ගොඩක් එන්න පුළුවන්. නමුත් භාජනයේ පුරෝලා මොකකින් හරි වතුරෙන් හරි පුරෝලා ඒක වහලා තිබුණොත් එතකොට ඒකට වෙන වෙන දේවල් ඇතුල් වෙන්න ඉඩ නැහැ. ඒ වගේ එකක් තමයි මම හිතුවේ දැන් අපේ ජීවිතේ අපේ සිතේ මෛත්‍රී කරුණා ගුණයන් ඇති කරගත්තොත් අපි දන්නවා මොකද්ද මෛත්‍රී කරුණා කියන්නේ කියලා. ඉතින් මේක මේකෙන් සිත හැමදෙස්සේම පාලනය කරගත කියන්නේ සිත සිතේ තියෙන අපි සංවරය මේ මෛත්‍රී කරුණා වෙන් යුක්තව ගෙන යන කියන්නේ ඇවිදීම කෑම බීම හැමදේම මෛත්‍රී කරුණාව අපේ සිතේ තියෙනවා නම් එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ අපිට ලෝභ දේශ මොහ කියන එක සිතේ ඇති වෙන්න ඉඩක් නැහැ කියන එකයි මට තේරුණේ. ඒක තමයි මට මෙතෙන්දී මට තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි කියන මහත්මයා බොහොම පිං. කවුරු හරි කල්යාණ මිත්‍ර මිත්‍රයෙක් ඉන්නවා නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය මම යමක් සඳහන් කරන්නම් සාකච්ඡාවට. ඔව් හොඳම තෙරුවන් සරණ අවසරයි සත්තු ජීතමනි. මම හිතන්නේ අපි කවුරුත් බොහොම ආදරය කරන ඒ වගේම ගොඩක් මම හිතන්නේ සමහරවිට හදාරලා තැති සූත්‍ර දේශනාවක් අපි සත්තු ජීතුමා අපිට අද ඉදිරිපත් කරන්න යෙදුනේ. ඉතින් පොට්ටපාද සූත්‍රය කරුණු දෙකක් හිතට ආවේ එකක් තමයි අපිට අර සේන මහත්මයා සඳහන් කළා වගේ සීලය පැත්තෙන් මේ විශේෂයෙන්ම මේ දෙතිස් කතා එහෙම නැත්නම් 27 27ක් කතා අපිට සත්‍යජීතුමා සඳහන් කරපු ඒ වගේම මේ ඒ තුලින් අපිට ඒක බොහෝ වෙලාවට අදාළ වෙන්නේ සම්ප්‍රප්පලාපේට කියලා හිතෙන්නේ. ඉතින් මේක බොහොම මම හිතන්නේ කියන්න අමාරු ශිල්පදයක් කියලා හිතනවා. ඉතින් මේක අපි ඊට කලින් ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම හිතන්නේ ධර්ම කරුණු තව තවත් සාකච්ඡා කරන එකේ Um, වැරද්දක් නැහැ. නමුත් uh, දැන් uh, උදාහරණයක් වශයෙන් um, දැන් ඒකේ තියෙනවා දැන් uh, මේ um, මහා මාර්ග ගැන එහෙම නැත්නම් ටවුන්ස් ගම් ගැන අරහි මේ කතා කරන එක ගැන නම් උදාහරණයක් වශයෙන් එතනදී දැන් මම හිතන්නේ සඳහන් වුණා මේ පිරිස් වශයෙන් එකතු වෙලා කරන්නේ ඒ ඒක කිසිම ප්‍රයෝජනයක් විශේෂිත ප්‍රයෝජනයක් නැතුව කරන කතා වශයෙන් තමයි මම තේරුම් ගත්තේ නැත්නම් අපිටම මගේ මගේ රැකියාව දැන් මොකක් හරි මහා මාර්ග ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් ඒ ශිෂ්‍යය අදාළ රැකියාවක් කරන කෙනෙක් නම් ඉතින් ඒ පිළිබඳ කතා ඒ පිළිබඳ කතාවල යෙදෙන්න සිද්ධ වෙනවා. ඒක ගැන විස්තර හොයන්න අර එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ඒවා මම හිතන්නේ නැහැ සම්ප්‍රප්පලාපේට ඇති කියලා. අනිත් පැත්තෙන් බැලුවම අපේ හිතමු ක්‍රීඩා පුහුණු කරවෙක් නම් රැකියාව. ඒ ඒ ක්‍රීඩාව ශාස්ත්‍රයේ අදාළ දේවල් එතකොට ඒ පිළිබඳ සමහර වෙලාවට ඒ අන්තර්ජාතිකව සිද්ධ වෙන දේ පිළිබඳ හොයන්න ඒක ඒ රැකියාවේ කොටසක් වශයෙන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඇති නොවෙන්න පුළුවන්. ඉතින් ඒ අනිත් තව පැත්තක් බැලුවොත් දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ඥාතියෙක් කියලා. එහෙම නැත්නම් සමීප සහෝදරයෙක් ගැරේ අපි හිතමු විවාහ මං විවාහ මංගල්‍යයකට එහෙම නැත්නම් ඒ වගේ දෙයකට සම්බන්ධ යන්න වෙන වෙලාවක නම් සමහරවිට ආභරණ වැඳුම් පැළඳුම් එහෙම ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව ගැන කතා කරන්න සිද්ධ වෙනවා ඒ වගේ වෙලාවක ඉතින්. ඉතින් එහෙම නහමත් ඉතින් ඒ වගේ වෙලාවකට සමහරවිට ඒවා ඉතින් සිද්ධ වෙනවා මේ ගිහි ජීවිතේ ඉන්නකොට. ඉතින් ඒ වගේ කරුණ සමහරවිට හිතනවා මේ මේක මේ මේ පැත්ත සම්පප්පලාපේද කියලා සමහරවිට මේ ඉතිනලාවල් තියෙන ඒවා ඉතින් හරි අමාරුයි බලක්වන්න හැබැයි. ඉතින් මේ පැත්ත එක පැත්තක් ගොඩක් වෙලාවට හිතනවා. ඉතින් ඒව කාණ්ඩි වශයෙන් නෙමෙයි හැබැයි අවශ්‍යතාවය අනුව තමයි. අනිත් පැත්තේ මේ සංඥාවේ තියෙන වැදගත්කම ඒ වගේම අපි දැන් සංඥාව අපිට එන්නේ පංච උපාදානස්කන්ධේ කොටසක් ඇටියට ඒ කියන්නේ අපි මේක මේ ඉක්මවායේ කොටසක් ඇටියට හැබැයි අනිත් පැත්තෙන් හිතලා දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක පැත්තකින් සංඥා වශයෙන් තමයි එන්නේ. ඉතින් අපිට ඒ සංඥාව නැතිුණා නම් අර ඒ පිළිබඳ අදහසක් කවදාවත් එන්නේවත් නැහැ. මෙහෙම ධර්මයක් තියෙනවද? එහෙම නැත්නම් මේ විදිහට මේ වගේ අපි නොදැක්පු පැති තියෙනවද කියන සංඥාවක් එන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් අර ඒක නිසා මේ මේ සංඥාවම ප්‍රයෝගී කරලා සංඥාව වෙනස් ආකාරයකට යොමු වෙන මම හිතන්නේ අපි මේ මේ සූත්‍රයේ තව ඉදිරියට යනකොට ඒක පැහැදිලි වෙයි කියලා හිතනවා. පෙරුවන් සරණයි හැමදෙනාටම. පෙරුවන් සරණයි දෙරුක් මහත්මයා. තවත් කල්යන මිත්‍රෙන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තවත් යම් කිසි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අදහසක් හෝ ප්‍රශ්නයකින්. සතේතුමනි අද අපි නැවත දේශනාව සම්බන්ධයෙන් කතා කරමුද? සම්මා සම්බුදු සරණයි. සංඥා නිරෝධයේ මෙතෙන්දි කතා කරනකොට ටිකක් ගැඹුරට යන්න ඕන දෙයක් අපි ගැන කතා කරේ. ඒකට හොඳ වචනේ පාවිච්චි කරන්නේ අභිසඤ්ඤා නිරෝධය. එතෙන්දී පොට්ටපාදතුමා කිව්වෙම මේ ඒ එක එක ආගමික දර්ශන නායකයෝ එකතු වෙලා කතා කරේ අභිසඤ්ඤා නිරෝධය ගැන කියලා. අභිසඤ්ඤා නිරෝධය කියන්නේ ඒකට ඔය තානිසරු හාමුදුරුවෝ වචනේ තියලා තියෙන the ultimate cessation of perception කියලා. දැන් සංඥාවක් තියෙනවානේ. දාව එක කල්යාණ මිත්‍රෙක් කිව්වේ මේ හොඳ මතක් වීම සංඥාවල් තියෙන නිසා තමයි ඊළඟට යන්නේ කියලා ඒ ඒ තමයි මතු පිටින් එන සංඥා කොටස. ඒ අපව දැන් බුදුහාමුදුරුවෝ දස සංඥා දේශනා කරන්නේ සංඥා වශයෙන් දිනු කරන්නටත් ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් කියන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, මග කාම සංඥා, ව්‍යාපාද සංඥා මගහරවා ගන්න ඕන જાතිත් තියෙනවානේ. අත්ථ සංඥා ඒකට දස සංඥාවක් දේශනා කරනවා. ඒ ඒ ගැනම නෙවෙයි දැන් මෙතන මේ පංච උපාදානස්කන්ධය තුල තමයි පවතින සත්‍ය පුද්ගලයෙකු හැටියට ඕනම කෙනෙකුට තියෙන එක හැකි එක හැකියාවක් නේ සංඥාවල් කියන මතු කරගන්න හැකියාව. ඒක තියෙනවානේ. ඒ සංඥාවත් එක්කනේ මේ යන්නේ. ශරීරයක් තියෙනවා කියලා මතකයක් මතු වෙනවා. ඉමේජ් එකක් හැදලා ප්‍රතිබිම්බයක් ප්‍රතිරූපයක් ඇති වෙලා යනවා. ඒක අත් සංඥාවක් හැටියට ගෙනියනකොට. ඒ ඒ ඇතුලේ තියෙන හැකියාව නැති කර ගන්න පුළුවන්. ඒ ඒ හැකියාව කියන එක තියෙන හේතු නිසා. දැන් නේ සංඥා නා සංඥා අතන කිව්වොත් ඒ தත්ත්වයට ගියාම සංඥා ඇත්තෙම නැහැ. නැත්තෙත් නැත්තම. දැන් අපි ඉගෙන ගන්න තියෙන නිසා දැන් ආකාසන්නාංචායතන වගේ தත්වෙට හිස් ස්පේස් එක වැඩි කියලා දැනෙච්ච ගමන්ම කාම සංඥාවන් කාම මේ රූප සංඥා නැති වෙලා යනවා. කාම සංඥා කියන්නේ රූප සංඥා නැති වෙලා. සබ්බසෝ රූප සංඥා නම් අත්ංගමාන. ඒතොර මේ මතක් වීම කියලා දැනට අපේ ඔළුවේ කැරකෙන જાති නැති වෙලා යනවා. ඒකයි මේ සික්ඛාවෙන් ඒක වෙන්නේ කියන්නේ. පුරුදු කළාම ඒ සංඥා අතුරුදහන් වෙලා ඒක ඒක නයි අபிසඤ්ඤා නිරෝධය කියුවේ ටිකක් ගැඹුරු එතකොට එතකොට ඒකට ඉංග්‍රීසි වාක්‍යයෙන් අර්ථොත් the ultimate cessation of perception කියන වචනේ ගැඹුරින්ම සංඥා නිරුද්ධ භාවයට පත් වීමෙන් එතකොට ද අපි ඊට පස්සේ ඉගෙන ගත්තා මුලින් මේ කෙනෙකු හික්මන්නේ කොහොමද කියලා දැන් එතකොට චූලශීල කොටසට අපි ආයෙත් ආවොත් එහෙම ඒවත් මුල්ම තියෙන හරිය අවශ්‍යම හරිය තමයි සත්වඝාතයෙන් අයින් වෙනවා. ඒකම දයාව දයාවන්ත වෙනවා. සත්වඝාතයෙන් අයින් වෙන නැතන් නෙමෙයි දයාවන්ත වෙනවා. සබ්බපාන භූතිතානුකම්පී බිහෙල්ති හැම ප්‍රාණියෙකුටම හැම සත්වයකටම අනුකම්පාවෙන් ජීවත් ඉදම් පිසෝති සීලාස්මේකේ සීලයේ කොටසක් ඇටියට. ඒ අන්තිම වචනේ හැමතිස්සෙම තියෙනවා. ඊට පස්සේ අතේනේන සුචි භූතේ නත්තනා විහෙරති තමන් පිවිතුරු ජීවිතයක් තමා ගත කරන්නේ දින්න දායි දින්න පාටිකාංකි දුන්න දෙයක් පමණයි බලාපොරොත්තු ගන්න. ඒ කියන්නේ අදින්දා දාන පටිවිරතෝ හොති. එතන අබ්‍රහ්මචාරී අයින් කරනවා. අප්‍රප්‍රචාරී අයින් කරනවා කියන්නේ එතකොට යා මේ අපි දැන් හෙළබසින් පාවිච්චිනවා දැන් පෞල් ජීවිතයක් ගතක පෞල් ජීවිතයෙන් ලිංගික ජීවිතයක් නෑ යට. ඒක අයින් වෙනවා. මුසාවාද පහයි. ඇත්ත කියන්න පුරුදු වෙන බොහොම හොඳම දෙයක් ඇත්ත කියන්න පුරුදු වෙනවා. සත්‍යවාදී සත්‍ය සම්දු. මුසාවාදයෙන් අයින් වෙලා ඇත්ත කියනවා ඇත්ත පොරොණයි ගලපලා ගන්න. පච්චේකෝ අවිසංවාදී කියන දේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙකු වාටපත් වෙනවා ඒක මේක ඒකට ගැන නොගලපෙන විදිහට ඒකට මේක නොගලපෙන විදිහට ඒ කතා කරන්නේ නැහැ. අවිසංවාදකෝ ලෝකසි දම් පිසෝති සීලස්ම එක සීලේ කොටස ඊට පස්සේ පිසුනා වාචා ඔය ඒ වගේ අයින් වුණාම අර අයින් වෙන්න බැරි දේවල් වලින් අයින් වෙන්න හදනවට වඩා පුළුවන් දෙයින් වෙන්න පුළුවන්. දැන් අර කල්යාණ මෙට්‍රික් විත් ඒක හරියට නගර ඒ නිර්මාණ නගර නිර්මාණය කියන නගරය ගැන එයා බලන් දෙනවා මේ කොහොමද මේ ගොඩනැගිලි හැදුවේ කොහොමද මේ බිමට මේ ගොඩනැගිලි කොච්චර අවශ්‍යද කියලා ඒක වෙනම කතාවක් ඒ සිවිල් ඉංජිනේර කියන්නේ ඒක අවශ්‍යයි ඒක ඒක දැනගන්නේ. එතන මේ මෙතන කතා කරන්නේ. පිටීට වඩා වෙනස් එකක්. ලේසුව තේරුම් ගන්නද පිසුනා වාචි. අපිට පුළුවන් කියලා නොකිය ඉන්නට. කියලා නොකිය ඉන්න පුළුවන්. ඊතෝ සුත්වාන අමුත්‍ර අක්කාටා හෝති මේ සම්බේදා. මෙතනින් අහලා එතන කියන්න ඒ කට්ටිය බිඳවන්න. අපි කියන්නේ බිඳවනවා කියලා ඒකයි. මේ එහෙන් අහලා මෙහි කියන්නේ මේ ඇත්තන් අවාසිදායක තත්ත්වයකට පත් කරන්නේ. ඉති බින්නානං වා සන්ධාතා. බිඳුන ඇත්ත එකතු කරම එකතු වෙච්ච අය උදව් කරන. සමග්ගාරාමෝ සමගියට කැමැති බවට පත් සමගියනොත් හොඳයි කියලා. සමග්ගකරණින් වාචනම් භාෂිතමාකේටි කියලා කියන ඒ කෙනෙකු සමගියෙක්ට ඇති කරන වචන විතරයි පාවිච්චි කරන්නේ කස්සීලේ. පුළුවන් જાති අපට. පරුසං වාචම් පහයි. සවචන පාවිච්චියේදී මල් මට සිරිතු හොඳ වචන පමණක් පාවිච්චි කරනවා. යාසා වාචානේලා පිළිසිදී මිහිරි කන්න සුඛයි අහන්ත ප්‍රියමනාපයි ප්‍රේමණීයා පෙම්බත් හදයංගම හෘදයාංගමයි බහුජන කාන්තා පෝරි ශිෂ්ට සම්පන්නයි බොහෝ දෙනා අනුමත කරපු පිරිසිදු හොඳ වචන පාවිච්චි කරනවා. ඊළඟට සම්පප්පලාප. සම්පප්පලාප කියන එක තමයි දැන් කතා කරේ. එතෙන්දී අපි දන්නවා කරන්න ඕන හරිය කාලවාදී ඒ අවශ්‍ය කාලයට ඒ වෙලාවට උමනා જાති විතරයි කතා කරන්නේ. භූතවාදී සිදුවෙච්ච දෙයක් විතරයි කතා කරන්නේ. අත්වාදී වැඩක් ඇති දෙයක් තමයි කතා කරන්නේ. අර යලිත් අරික්‍යොත් එහෙම අපි රටක් ගැන කතා කරන කෙනෙක් ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයෙක් ඉන්නවා නම් එයාට සිද්ධ වෙනවා අපි හිතමු එයාගේ පන්ති පුතේ දාඩු ගන්න තියෙන ග්‍රේඩ් ලෙක්ස්ල එයාට හැම ග්‍රේඩ් ලෙක්ස් එකකම කියලා දෙන්න වෙනවා. එයාට ඒ වගේ එයාට එයා බොටනිකල් ගාඩන් මොනද උද්භිත උද්‍යාන කියන කියනවනේ ඒ වගේනේ කියන්න ඕනේ. ඒ ඒක නෙමෙයි එතෙන්දී ඒක අත්වාදී වෙන එයාට. තම මාර්ගයේ සත්‍ය අවබෝධය සඳහා නම් ඒ ගැන උනන්දු වෙලා අත්වාදී දෙයක් පමණයි. ධම්මවාදී ධර්මය ගැන කතා කරන ධර්මය කියනකොට බුදුබණමත් නෙවෙයි අවශ්‍ය ප්‍රතිපදාවේ මාර්ගය. එහෙනම් සූත්‍රයෙන් අභිධර්මයෙන් හොයාගත්ත දෙයම නෙමෙයි. ඊට අනුරූප වෙන හැම දෙයක්ම. ඒ කියපු දේ සූත්‍ර අභිධර්ම වල තියෙනවා තමයි කොයි වගේ දෙයක් කියලා. නමුත් හොඳ જાතියක් එතෙන්දි කතා කරනවා. විනයවාදී හික්මන කතාව නිදානවතින් වාචම් භාෂාව හොති. පස්සේ වුණත් කල්පනා කරලා නෝට් කරගන්න පුළුවන් පස්සේ පාවිච්චි කරනවත් ගන්න පුළුවන් කතාවක් කරනවා. ඒක තමයි මේ සම්පප්පලාපෙන් අයින් වෙනවා කියන්නේ. සත්‍යබෝධයේ සඳහා ඊළඟට යනකොට මේ මාර්ගයේදී බොහෝ මේකට ඇතුළු වෙන බොහෝ අය ඉන්නවා. සත්‍යබෝධයේ සඳහා මේ සත්‍යාගත මාර්ගයේ නුණත් ඇතුල් වෙන අය ඉන්න ඇත්ත කරන හොඳ දෙයක් මේ. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හොති. මේ වල්පල නසන්නේ නැහැ, ගස්කොලන් නසන්නේ නැහැ. ඒ தත්ත්වයට යනවා. ඒ ගැන හිතලා බලන්න ඕන දෙයක්. මේ මාර්ගයේ තව තියෙන බොහෝ ඇත්තන්ට ඒ කරුණාව වෙනා කිසීලයක් හැටියට පාවිච්චි කරන ඊට පස්සේ ඒක බත්තිකෝ හෝති රත්තු උපරත්තු. ආහාර පිළිබඳ කල්පනාකාරී වෙලා ආහාර වේල එක වේලක් බවට පත් කරගන්නවා. නැතුම් ගැයුම් වැයුම් වලින් අයින් වෙනවා. මල් ගඳ විලුම් වලින් අයින් වෙනවා. විශාල ආසන විශාල ඇඳන් පාවිච්චියෙන් අයින් වෙනවා. මහ ලොකු පුට් පාවිච්චි කරන්නේ නැහැ කොතන වුණත් ඒකේ ඒකේ ගිහි ගෙදර හෝ ගිහි නොවන ගෙදර හෝ විශාල පුට් පාවිච්චි කරන්න. ඊට පස්සේ මිල මුදල් පාච්චින් අයින් වෙනවා. ව්‍යාපාර ජීවිතේ. අපි දැන් ඒක තව ඉහළට යනවා එතකොට බුදුහාර එහෙම කෙනෙක් උයන පිහින જાති බාර ගන්න. උයපු જાතියයි බාර ගන්න. තමන්ගේ ප්‍රයෝජනය සඳහා බාර ගන්න නැහැ. දසිදස්සෝ මං ඒ ටික අයින් කරලා අපි ඔක්කොම කතා කරපු නිසා හොඳ දේව කතා කරන්නේ. ඉතින් මජ්ක්‍ධිම සීලේදී තව ටිකක් එහාට ගිහිල්ලා එතෙන්දි විශේෂයෙන් පාවිච්චි කරන වචනේ තියෙන අපි කලිනුත් කිව්වා අපි වැඩි කැමැත්තෙන් උන් නෙවෙයි කියන්නේ මොකද අපි ගාවක් කළාට ඒක ගෲප් එකට ගාව ගන්න නිසා. අපි මේක ගෲප් එකට ගාවන්ට ඉදිරි දික් කරන්නේ සත්‍ය තථාගත ධර්මයට පමණ තේරුම් ගන්නට පමණයි කියන්නේ යතාවාපන ඒකේ බොන්තෝ සමනම් බ්‍රාහ්මණ සද්දා දෙයානි භෝජනානි භුංජිත්වා මේ අනුන් විසින් පිරිනම සද්ධාවෙන් පිරිනම පැතිසිතින් පිරිනම මෙයා මේකට සුදුස්සෙක් කියලා හිතල පිරිනම පුදේ පාවිච්චි කරමින් එයා අර නුසුදුසේ කරනවා. එතෙන්දී තව වැරද්දක් වෙන්න දැන්. එතෙන්දී තමන් හම්බ කරන එක්කන තමන් හම්බ කරලා තමන් පරිභෝජනය කරලා තමන්ගේ ගෙදරින් ලක් කෑමයි බීම කනවට වඩා වෙනසක් ඒ. මොකද එයා ඒ ඒ නිලයේ ඒ යුනිෆෝම් එකේ ඉන්නකල් එතෙන් ඒක පිරිනමනකොට ඒ ඒ යුනිෆෝම් එකේ අනුරූපව වැඩ කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ බුදුහාම මෙතෙන්දි කියන්න හදාගන්නේ. ඒ ඒ මජ්ක්‍ධිම ශීලයේ තියෙන ඒ ටිකේතෝට. අර කලින් කියපු දේවල්ම තමයි ඊට වඩා ටිකක් වෙනස් වෙන්නේ මේ නැටුම් ගැයුම් බැලුම් ඒ වගේ දේවල් සම්බන්ධ වෙන්නේ නැහැ ක්‍රීඩා උගන්වන්නේ නැහැ ක්‍රීඩා බලන්නේ නැහැ ඒ වගේ જાති. කාඩ් සෙල්ලම් කරන්නේ නැහැ. මන් දන්නේ තා තියෙන අර කැට සෙල්ලම් කරන්නේ නැන්නේ වගේ જાති එන්නේ නැහැ. ඊළඟට විශාල ඇඳම් පුටු කවිච්චි පාවිච්චි කරන්නේ නැහැ. ලොකු පළස්සෙන් පාවිච්චි කරන්නේ ඒ වගේ අයින් වෙනවා. ඒ වගේ අයින් වෙනවා. විදාන් පළස් පාවිච්චි කරන්නේ ඊට පස්සේ අයින් වෙනවා. මතක තියාගන්න මේ මෙතෙන්දී අර සද්ධා දෙයානි භෝජනානි භුංජිත්තා. තමන් හම්බ කරන තමන්ගේ දැන් ඇත්තෝ යමක් ගන්න මේ කඩේට ගිහිල්ලා ගෙදරට පළසක් ඕන, රග් එකක් ඕන කියලා ඒ தත්ත්වේ වෙනස් ඒතකොට. ඊට වඩා වෙනස් ඒක මේ මේ ප්‍රතිපදා මාර්ගයේදී පිළිගන්නේ. ඊළඟ මහා සීලේ කාමගිරි කරයි මජ්ජිම සීල අපි කතා කරමු. නැත්නම් මහා සීලෙදි වෙන්නේ ආයෙත් අර සද්ධාදෙය භෝජන පාවිච්චි කළා ඒ සද්ධාවෙන් පින දෙපා කියලා ශ්‍රමණයෝ හරි බ්‍රාහ්මණයෝ හරි පැවිදි කොටසකම දාන්න පස්සමන බ්‍රාහ්මණ කාටත් ඒක වෙනවා ඒ මාර්ගයට ගියාම යා ඒ තත්ත්‍ය දාන ඇත්තෝ ඒ කටට ෆන්ඩ්‍රේස් කරලා ඒක ඒක ගෙනියන්න හදනවා ඒ ඉන්ස්ටිටියුෂන් එක. එහෙම වුණාම ඉතුම් මහා සීලේ ඉන්නේ තිරච්ඡාන විද්‍යාවෙන් මිච්ඡා ජීවයෙන් ජීවත් වෙන්න හදනවා. වැරදි වැරදි විදිහට මුදල් හම්බ කරන්ට කාලි යොදවනවා අනිත් අය විසින් පිරිනම ලබන දෙයින් ජීවත් වෙමින් ඒකයි මෙතෙන්දි කියන්නේ. ඒකෙන් අයින් වෙනවා. ඒ ඒ විශේෂයෙන් මේ මිත්‍යා ජීවය තමයි මෙතෙන්දි තුන්වෙනි මහා සීලෙදී ඉන්නේ. ඒකට ඒ ටික මම එතනින්ම අවසන් කරනවා. ඒ කියන්නේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා. අවශ්‍ය නම් පස්සේ සාකච්ඡා කරමු. ඒක ඒක මහා සීල මේ මහා සීල කොටස. මම ඊට පස්සේ පොට්ටපාද ඇත්තට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ටික. ඔන්න හොඳ ටික අහගන්න. දැන් එතකොට මේ ඊළඟට බුදුහාඳුර කියන්නේ ඒ ඒ වාසිතාක ප්‍රතිඵල ලබන්න ඔයාලට පුළුවන්. ඔයාලගෙන අපට පුළුවන් ඒකයි මේ කියන්නේ. ඒ ප්‍රතිඵල ලබන්න එතකොට අර විශාල සිල් ගොන්නේ ඉඳලාම නෙවෙයි එතකොට. අඩු සිල් ගොන්නක ඉඳලා වැඩි ප්‍රතිඵල ලබන්න පුළුවන් ඇත්තු ඉන්නවා ඒක මතකේ තියෙන්න. ඒක විශේෂ දෙයක්. සකෝසෝ පොට්ටපාද බික්කු ඒවන් සීල සම්පන්නෝ සත්‍යාබෝධය සඳහා මුළු ජීවිතේම අයින් කරපු ඇත්තා. නකෝචි භයන් සමනුපස්සති යද්දන් සීල සංවරතු. ඒ සීල සංවරයේ වෙච්ච නිසා කොහෙන්වත් එයාට බයක් කියන එකක් එයාට පේන්නේ නැහැ. මොකද යාගේ මුළු පැවැත්මම කාටවත් වරදක් නැහැ කියන එක. ඒ தත්ත්වෙ ඉන්න පුළුවන් தත්ත්වයක් ඔය ඇතුළේ තියෙනවානේ. මගේ පැවැත්ම මං අනිත් අයට අඩු කරදර ඇති පැවැත්මක් තියෙන්නේ. මගේ වන්දනීය වූ මහනීය වූ උත්තම ගුරුවරයෙක් කියනවා ලෝකයේ තියෙන දරුණුකම බලන්න ඕන නම් පත්තරයක් කියවන්න. මිනිසු කොච්චර නපුරු වචන පාචන කොච්චර බොරු කියන කොච්චර නරක වැඩ කරනවා කියලා දැනගන්න නම් මේ පාඩ. සින්සක් එතුමා නම් කියන්නේ ඒකෙන් අයින් වෙන්න කියන්නේ. නමුත් මෙතෙන්දි මතුවේ මොනේ එහෙම හිතලා අපේ මනස අපේ පැවැත්ම කොච්චර උතුම්ද කියලා තමන්ට එන්න ඕන සිතට සහන සහනදායි සනසෙල්ලක්. ඒවා ගැන කියනකො ඒ කට්ටියට දොස් කියනවනම් තමන් ගැන අභිමානයක් ඇති වෙනවා. එයාට ඊට පස්සේ එහෙම බයක් එන්නේ නැහැ. බුදුහාම කියන හරියට මේ අභිෂේක රාජ්‍යාභිෂේක රජෙක් හැටියට කොටුණු පළඳපු එක්කෙනා කොහෙන්වත් මේ ඒ මුළු ඔක්කොම ඒ කැරලි නතර කරලා අභිෂේක ලැබුව කෙනෙක් යාට බයක් ආයෙන්නේ නැහැ. යාගේ හමුදාව හොඳයි. දැන් රැකවරණේ හරි කියලා හිතෙනවා වගේ අර ඇත්තටත් සත්‍ය අවබෝධයේ මාර්ගයට අවතීර්ණ වෙච්ච එක්කෙනාට බයක් ඉන්න තමන්ගේ ප්‍රයත්න පිළිබඳ. හරි නිසා මගෙන් කාටවත් වරදක් නැහැ කියලා. ලොකු දෙයක් වෙනවා එතකොට. ඒ වගේ ඊවෙම ඒ විදිහට එතකොට ඒ ඇත්තා නකෝචි භයං සමනුපස්සති දන් සීල සංවරතු පොට්ටපාද ඊට පස්සේ එයාට කොයි විදිහකින්වත් සීලේ නිසා බයක් එන්නේ නැහැ සීලේක හොඳ නිසා. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දයෙන් සමන්නාගතේ උතුම් සීල සමූහයෙන් යුක්ත වෙච්ච නිසා ඔන්න හොඳ වචනේ අපි දන්නවා අජ්ජත්තං අනවජ්‍ය සුඛම් පටිසංවේදීට. යාට ලොකු ඇතුලෙන් මතුවෙන වින්දනයක් තියෙන යහපත් පැත්තේ පටිසංවේදනයක් තියෙන. අනවජ්‍ය සුඛයක් තියෙන. මම නිවැරදි කියලා අනවජ්‍ය සුඛයක් තියෙන. ඒවංකෝ පොට්ටපාද බික්කු සීල සම්පන්නා හොත මෙන්න මේ විදිහටයි පොට්ටපාද සත්‍යාභෝසය හඳහා මුළු දිවිය කැත කැප කරපු එක්කෙනා සීල සම්පන්න වෙනවා කියන්නේ. ඔන්න දැන් තමයි අර ඊට පස්සේ තමයි එන්නේ මේ අபிසඤ්ඤා නිරෝධය. ඒ කියන්නේ සංඥාව <coughs> perception කියන එක හොඳද? මෙමරි කියන එකටත් වඩා සංඥාව ඒක හැකියාවක් මෙතෙන්දි පංච උපාදාන ඛණ්ඩයටම ගන්නේ පංච උපාදාන ඛණ්ඩයෙන් තොර කරගන්න එපායි පොත් පොතේ නෙවෙයි ඈ ඇතුලේ දැන් අර සීලයෙන් පස්සෙට තමයි දැන් මෙයා පටන් ගන්න සංඥාන ඇති කරගන්න අபிසංඥාන නිරෝධය සඳහා. ඒවං කෝ පොට්ටපාද බික්කු සීල සම්පන්නෝ හෝති. ඒ විදිහට ඒ සත්‍ය අවබෝධය සඳහා උනන්දු එක්කෙනා සීල සම්පන්න වෙලා පංච නීවරණේ පහීනේ අත්තනි සමුණු පස්සේ තමන්ගේ ඇතුළ තමන් තුළ නීවරණේ අයින් වෙලා කියලා එයාට පේනවා. නීවරණ වලින් එන බාධා විවරයි කියලා එයාට හිතිල්ලක් එයාට තේරෙනවා. සමනුපස්සති. ඒ සමනුපස්සනාව නිසා ඒ මනවින් තේරෙනකොට පාමොජ්ජං ජාති ප්‍රමුදිත භාවයක් තමන්ට මනස උදම් වෙන්න පුළුවන්. මේ වචන අනුව ගිහිල්ලා මේ මේ තමන්ගේ කණ්ඩායමේ දිනුවා කියලා නදම් විල්ල නෙවෙයි. හරිද? ඒ වචන එහෙම යන්න දෙපා. තමන්ගේ ඇතුළතින් තමන්ට එනවා ලොකු සැනසෙල්ල. ඒ ප්‍රමුදිත භාවය අපෝ ප්‍රීති එනවා. ප්‍රීති මනසකායෝ පසම්බති. ශරීරය සැහැල්ලු බවටපත්. ශරීරේ බර අඩු වෙනවා. ශරීරේ පාවිච්චි කරන දෙයක් විතරයි කියලා තියෙනවා. පස්සද්ද කාය සුඛං වේදී සුඛිනෝ චිත්තං සමාධියති. සුඛ සුඛ tattwට ආවහම ඉත සමාහිත වෙනවා. ඔන්න දැන් බුදුහාමුදුරේ තෙන්දී ඊට පස්සේ විස්තර කරන්න හදන්නේ ධාන ගැන. ඒ ධාන එනකොට තම අර ප්‍රශ්නේ ආපු විසයක හොඳයි. ඒ වගේ අවධානය බොහොම හොඳයි. අபிසඤ්ඤා නිරෝධයේ සිත් සංඥාව ගැඹුරින්ම නිරෝධ වෙන හැටි. දැන් සංඥා නිරුද්ධ වීමේ ක්‍රමේ සංඥාව අතුරුදහන් වීමේ විදිය තාම දන්නේ නැත් වෙන්න පුළුවන්. මොකද ඒවත් එක්කමනේ ජීවත් වෙන්න නිසා. නමුත් අපිට හිතන්න පුළුවන් අනුමාන වශයෙන් හැමතිස්සෙම නැති සංඥා තියෙනවා. දැන් දේශ සංඥා මේ වෙලාවේ නැහැ. කාම සංඥා මේ වෙලාවේ නැහැ. ඒව තමයි අපිට තේරුම් ගන්න පුළුවන් જાති. තවත් ඊට පස්සට පහට ගියොත් මේ වෙලාවේ අපිට අඹ ගස් මතක් වෙන්න දැන් නම් මතක් වෙන. අලි පෙර ගස් මතක් වෙන්න. ඉතින් ඒ සංඥාවල් එන්නේ නැහැ. තව ඒ වගේ ගන්න ඕනේ. දැන් ඒතකොට දැන් ඔන්න අඹ ගහ අලි පෙර ගහ මතක් වෙනවා. එක පාට අපි යමු පැසිෆික් ඕෂන් එකට. ඔන්න මූදු නිල් පාට මූදු සුදු පාට දෙරළ. දැන් ඒතකොට බන්ට අර ඒක ගැන එනකොට අලිපේර ගහ බග හතුරු දහම් වුණා. දැන් පැසිෆික් ඕෂන් අට්ලාන්ටික සාගරේ මූදු වෙරළ ඒව මතක් වුණා. අපිට ඒක මතක් වුණා. ඒ කො මතකද අපි දැන් එකපාරටම මගේ પાස්පෝර්ට් එක දැන් પાස්පෝර්ට් එක මතක් කරගමු. දැන් බලන්න මේ પાස්පෝර්ට් එක මතක් වෙනකොට තියෙන වචනේ තියෙන. එතකොට අර අලිපේර ගහ අඹ ගහ පැසිෆික් ඕෂන් බීච් එක නෙවෙයි දැන් પાස්පෝර්ට් එක. ඒ ඔක්කොම ටිකල් එකපාරට අපි මතක් කරමු. තිසාවැව. දැන් එක වෙන දෙයක් මතක් වෙනවා. ඒ තු සංඥාවල් එක එක එකක් නිරුද්ධ වෙන තව එකක් ඇති කරගන්න පුළුවන්. ඒ පොදු ඒ ඊටාම මොන්ටිසෝරි තත්ත්වේ ඉඳ බලනකොට ඒකට වඩා ඩිංගක් එහාට ගියාම අපිට පුළුවන් ඊට පස්සේ තවත් සංඥාවල් රාග සංඥා අතුරුදාන් වෙන නික්කම්ම සංඥා මතුවෙන හැටි අපි දන්නවා ඒකට. දේශ සංඥා අමතක අතුරුදාන් වෙලා මෙත්තා සිතවිලි මෙත්තා සංඥා එනවා ඒකට. අද්වේෂ සංඥා එනවා. ව්‍යාපාද සංඥා නැහැ. ඒකත් දන්නවා. මෙතෙන්දී ඊට වඩා ටිකක් එහාට යනවා අபிසඤ්ඤා නිරෝධී කියලා ඒ වචනේ. අභි කියන්නේ හුඟක් වෙලාට ගැඹුරු කියන එකට. ගැඹුරින් දකින්නවා කියන එකට. අபிසඤ්ඤාවට එන්නේ දැන්. දැන් අර නීවරණ ටික අයින් වෙච්චාම දැන් හිතේ වැඩ කරන හැටි ඊට පස්සේ කියනවා. එයාට කතා කරන්න, කල්පනා කරන්න, වචන පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සවිතක්කම්, සවිචාරම්. විවේකජම් පීති සුඛං හිතේ හිතට අරමුණ ගැන විමසන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ වුණාට අර නීවරණ වලින් අයින් වෙච්ච පීති සුඛේකුත් තියෙනවා අපිට කියව ආධ්‍යාත්මික වූ කල්පනා ශක්තිය කියලා ගැඹුරු කල්පනා ශක්තිය අපිට පුරුදු වචනේ කියනවා නම් පටමජ්ජා තස් අන්න එතින්දී තමයි දැන් පොට්ටපාදත්තා හපු එකට ඔන්න උත්තර දෙන්න. දැන් මතක තියෙන්න ඕන මේ. තස්ස යා පුරිමා කාම සංඥා සානිරුජ්ජති. කලින් තිබුණා නම් කාම සංඥාවල් කියලා කොටසක් ඒකේ අතුරුදන් වෙලා මැකිල යන. වාස්ත වෙලා යන. ඒ වෙලාවට විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා තස්මින් සමේ හෝති. එතන විශේෂ වචනයක් කියක. බය වෙන්න එපා ඒ වචන ඉගෙන ගන්නට. අපිව 2017 දිත් ඉගෙන ගත්තා. විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥාව. සැබෑ ලෙසින්ම පවත්නා සතල් තත්ත්වයේ තියෙන හැබැයි මේ සුකුම සත්‍ය සංඥා. සැබෑ තත්ත්වෙන් මෙතිවා නමුත් ඇතුලේ හොයාගන්න බැරි තත්ත්වේ හැබැයි මේකේ තියෙන්නේ ටිකක් වැඩිපුර ටෝච් සති ටෝච් එක ගහලා බැලුවොත් විතරයි අහුවෙන්නේ. විවේකජ පීතිසුඛ සුකුම සත්‍ය සංඥා තස්මින් සමේ හෝති. ඒතර කාම සංඥා කියන ඒවා එයාගේ මනසෙන් අතුරුදහන් වෙලා. එයාගේ කියනකොට අහවලා කියන එක දාන්න එපා. මේ මනෝ කියන දේ පරිණාමය වෙන්න පටන් ගන්නකොට කාමරාග කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡායෙන් වෙල යනකොට හීන් සීලේ මනස ඊළඟ පියවරට යන හැටි. ඒක උසස් කියලා කියන්න එපා දැනට. අර ටිකේ ඒ ඒ පිටුව වැහිලා ගියාම මේ පිටුව මතුවෙලා එනවා. විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඤීය තස්මින් සමේ හෝත්. ඒ වෙලාවට යාට තියෙන්නේ විවේකයෙන් හටගත් ප්‍රීතියත් එක්ක මිශ්‍ර වෙලා සුකු සුඛයත් එක්ක මිශ්‍ර වෙලා ආපු ඒ තාම සතල් තත්ත්වයේ තියෙන ඒකට හොඳ වචනයක් හෙළ බසින් කියන්න තොන් ඒ කියන්නේ බොහොම නිහඬ තත්ත්වයේ පසුවේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන ඒ සංඥාව තමයි අටින් සත්‍ය සංඥා සුකුම සත්‍ය සංඥීයේ තස්මින් සමේ හොත. අන්න පොට්ටපාද ඊට පස්සේ කියනවා ඒවම්පි මෙන්න මේ විදිහටත් සික්ඛා පුරුදු වෙච්ච නිසා ඒකා සංඥා පජ්ජති සමහර සංඥාවල් මතුවෙලා එනවා සික්ඛායික සංඥා නිරුද්ධ සමහර සංඥාවල් නිරුද්ධ වෙලා යනවා අයන් සික්ඛා මෙන්න මේකයි ශික්ෂා මාර්ගය මෙන්න මේකයි ප්‍රතිපදාවෙන් සිදුවෙන ප්‍රතිපදා කියන වචනේ හොඳන ඒක තමන් ඒකට පුරුදු කළාම ඒ පුරුදු කිරීම හේතු කරගෙන සංඥාවල් අතුරුදහන් වෙනවා තව සංඥාවක් මතුවලා එනවා. ඒතොර සංඥාවල් ඉබේ හටගෙන ඉබේ නැති වෙනවා කියලා අර දර්ශනවාදීන් කොහෙදෝ කියපු කතාවක් පොට්ටපාදතුමා කිව්වනේ. බුදුහාම කියනවා ඒක එහෙම නෙවෙයි කියලා තථාගතයන් වහන්සේ ඒ ඇත්තට කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ ධ්‍යානෙට අපි දැන් ඒ ඒ ටික අපගෙනගෙන තියෙනවා. දෙවෙනි ධ්‍යානෙ. මේ ගැන හිතනකොට හිතට ආපු සිතුවිල්ලක් සිහිපත් කරොත් හොඳයි කියලා හිතෙනවා. දැන් පැත්තු අභිධර්මෙහිම ඉගෙන ගන්නවා. එතෙන්දී සබ්බචිත්ත සාධාරණ කියලා සිතුවිලි කොටසක් ගන්නවා. ඒ කියන්නේ හැම සිතකටම ඒවත් හැම සිතක්ම පවතින ඒවත් එක්ක කියන එක. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතින්දේ මානසිකාර මානසිකාර කියන වචනේ මම විශේෂ අවධානයක් යොමු කරනවා චේතනා මානසිකාර ওই චේතනා සහ මානසිකාර தත්ති හැම සිතකටම තියෙනවා මොකද ඊළඟ தത്വයට ඒක ගෙනියන්නේ ඒකත් ඒකේ මේ ඇතුලේ ඒක සංවිධානය වෙනවා ඒ සංවිධානය වල ඊළඟ தത്വෙට යවන්නේ. ඒතර පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍ර මනසයි ඒකාග්‍රතා කියලා කිව්වේ ඒ ඒකට යොමු කරන්න පුළුවන් ගැටේ තියෙන පවතින ශක්තියක් මතු කරගන්නවා කෙනෙක්ගේ කෙනටික් පවර් එකක් මේක එහාට ගෙනියන්න මේ හිතේ වෙන දෙයක් ඔය ඥානවලදී සිද්ධ වෙන්නේ ඒකයි ඒ ඥාන කියලා කියන්නේම ගැඹුරු ආධ්‍යාත්මික වූ කල්පනාවක් ඒ කල්පනා කියන වචනේ හොඳ නැහැ. නමුත් එතෙන්දී සිද්ධ වෙන්නේ ඒක. તો දෙවෙනි ධානයේදී අපි වගේන කතා කළා දෙවෙනි ධානය කියන එක මේක කිව්වොත් එහෙම ඒ නොසුදුසු වෙන්නේ ඉඩද නමුත් ඒව ඔය ඇත්ත භාවනා කරනකොට මතුවෙලා එනවා ඒවා හඳුනා ගන්න එකයි අවශ්‍ය වෙන්නේ ඒකට සහතිකයක් දෙන්න මා Taman තම සහතිකයක් ලියා ගන්න එපා. තෝ එනෝ විතක්ක ਵਿਚාරාණං රූපසම. ඒ භාෂාවත් එක්ක තියෙන chat box එක නතර වෙලා යනවා මම තේරුම් ගන්න කියන්නේ නේද? ඇත්තට ඔයත් වරිත් ධර්ම සාකච්ඡා දහපු හැටියට වචන ඒ විදිහටම තියාගන්න. විතක්ක ਵਿਚාර රූප සමය රූප සමය වෙනවා කියන්නේ රූප සමනය කියන්නේ දැන් උඩුවේ කැක්කුමක් හැදුනහම අපි හිතමු ඇස්පිරින් ඩිස්පිරින් එකක් ගත්තාම නැත්නම් පෙනරොල් එකක් පැරසිටමෝල් එකක් ගත්තාම අඩුවෙලා යන්නේ ඒක තිබුණා අඩුවෙලා යන්නේ ඔළුවේ කැක්කුම හීන්සිරි අඩු වෙනවා ඔළුවේ කැක්කුම අඩු වෙනවා කියලා කියන එක අහවල් දෙයක් කියලා කියන්න බෑ ඒක ඒ ජඹුරින්ම දැනෙච්ච හිදිල්ල අතුරුදහන් වෙලා ඒ තත්ත්වයට ඒක තමයි රූප සමය වෙනවා කියන්නේ විතක්ක ਵਿਚාර ඊට පස්සේ දැනෙන්නේ නැහැ විචක් ਵਿਚාර සිද්ධ වෙන්නේ නැහැ අජත්තං සම්පසාදනං ඒ නිසාම ඇක්චුලි පැහැදිලි තත්වයක් එනවා මොකද කතා වචන වචන රැලි ටිකේ නතර වෙලා යනවා රිපල්ස් නෑ ඊට පස්සේ භාෂාව අතුරුදහන් වෙලා යනවා ඒ සංඥාව තියෙනවා බුදු පිළිමයක් නම් බුදු පිළිමේ කියන සංඥාව තියෙන බුදු පිළිමයට කරපු විග්‍රහ විමර්ශන ඔළුවට දාගන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ ගැන භාෂාවේ ඉන්නේ නැහැ. බුදු පිළිමේද බුද්ධද තථාගතද සම්්‍යක් සම්බුද්ධ මේ වචන එන්නේ නැහැ. තරමුණත් එක්ක ආපු පැහැදිලි සංඥාවක් තියෙනවා. ඒක සම්ප්‍රසාදනයක් ඒ නිසා. චේතසෝ ඒකෝදි භාවං. එන්සාර හිතන්න පුළුවන් ගතිය චේතනාත්මක ගතියත් එක්ක තියෙන සිතේ ඒකෝදි භාවයක් වෙනවා ඊට පස්සේ. අර චේත කියලා පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතින්නේ මනස්කාරයි චේතනා විසින් හසුරුවනවා ඒ අරමුණේ ඉන්නට තල්ලුවක් දෙනවා. ඒ වචනේ හොඳ නැහැ තල්ලුවක් දෙනවා කියන්නේ. ලාභාලයි. නමුත් වෙන්නේ ඒකයි. ඒක පැත්තට ටිකක් ඇදුම් කරනවා ඊට පස්සේ. චේතනා විසින් ඒක කෙරෙන්නේ. ඒසා චේතසෝ ඒකෝදි භාවං. අවිතක්ක ඒකේ විශේෂණ එහෙම කියලා ඒකට ආයෙත් කියනවා ඒකට එන්න මොකද්ද දෙවෙනි ඥානදී අවිතක්කං අවිචාරං සමාධිජම් පීසුකං සමාධිමත් බව නිසා ඒ කියන්නේ සම්පසාදෙන් නිසා ආපු පිරිසුකයක් තියෙනවා කලින් විවේකජ පිරිසුකයට වඩා ස්ථාවර තත්ත්වයක් ඒ දෙවෙනි තත්වයේ ඒ ආධ්‍යාත්මික ප්‍රකල්පණයට ඒ කියන්නේ වචන ගොන් වචනට අහු වෙන්න එපා ඒ ආධ්‍යාත්මික වූ කල්පනාවට ගැඹුරු ආධ්‍යාත්මික කල්පනා. ඒතර වචන නැති කල්පනාවක් මේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රේ මානසිකාර තියෙනවා එතන. මානසිකාර තියෙනවා ඒ මානසිකාර කලින් තිබිච්ච සංඥා කාම සංඥා එක්ක නෙවෙයි තියෙන්නේ. අන්න එතන අபிසඤ්ඤා නිරෝධි වෙන්නේ. අර කලින් තිබිච්ච සංඥා දැන් හිමින් සියලු වාස්ප වෙලා ගිහිල්ලා එතෙන්දී ආයෙත් පොට්ටපාදයත්ගේ අහපු මාත්‍රිකාව මතක් වෙන්න ඕන මෙතෙන්දී අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරා. ධානය ගැන නෙවෙයි කතා කරන්නේ. දැන් මෙතෙන්දී අප අප කතා කරන්නේ අபிසඤ්ඤා නිරෝධය ගැන. අන්න එතෙන්දී ආයෙත් බුදුහාඳුර පොට්ටපාදට කියනවා තස්සේ අපුරිමා විවේකජ පීතිසුඛ සුකුම සත්‍ය සංඥා සානිරුජ්ජති. කලින් තිබුණා නම් අර පළමිනි ධානයේ එනකොට තිබිච්ච සුකුම වූ සත්‍ය සංඥාවේ සතුල්ම தත්ත්වේ සූක්ෂම தත්ත්වේ හිතාගන්න බැරි මේ අහවල් දේ කියලා කියන්න බැරි තරම් සුකුම වෙච්ච ඒ සංඥා සත්‍ය වශයෙන් පස් සංඥාවක් තිබුණා නම් ඒක දැන් අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒ වෙනුවට දැන් තියෙන්නේ සමාධිජ පීති සුඛ සමාධියමත් බව නිසා හටගත් පීති සුඛයත් එක්ක ආව සූක්ෂම වූ හිතා ගන්නත් බැරි තරම් හරියට අල්ලා ගන්නත් මේ අහවල් දෙයි කියලා තරම් සුකුමයි. නමුත් සත්‍ය සංඥාව ඒ අවනිවාරයෙන් පවතින தත්ත්වය. ඒක පමණේ වෙලාවට තියෙන්නේ. කතා ගෙතෙන්නාස කොච්චර හොඳද කියලා හිතලා බලන්න මම වචනේ හොඳ නෑ නමුත් අපිට තේරෙන්න කියන්නේ මොන තරම් උතුම්ද මොන තරම් උතුම්ද සරදානේ පින්ඩ පාතයත් නතර කරගෙන අතෙන්ට ගියේ මොකක් හරි හේතුවකට කියන්න පොට්ටපාද භාග්‍ය සම්පන්න වූ මිනිස්සෙක් පොට්ටපාද සමාජිත පීසුක සුකුම සත්‍ය සංජීව තස්මින් සමේ හොති ඒ වෙලාවට ඒ සංඥාව තියෙන්නේ. ඒවම්පි සික්ඛායික සංඥා උප්පජ්ජති සික්ඛායික සංඥා නිරුද්ධති පොට්ටපාද මේ විදිහටත් සමහර සංඥාවල් මේ පුරුදු කරනකොට ඒ වතුරු දහන් වෙල යන ශික්ෂාව නිසා සික්ඛායික සංඥා නිරුද්ධති ශික්ෂාවෙන් සමහර සංඥාවල වතුරු දහන් වෙන සමහරේ මත වෙල යන අයම්පි සික්ඛා මේකත් ශික්ෂාවක් ඒ හැසිරීම් මාර්ගයක් පුරුදු කරන්න පුළුවන් තත්ත්වයක්. ඒකයි බුදුහාම කියන්නේ. මේකත් පුරුදු පුහුණු කරන්න පුළුවන් තත්වයක් අபிසඤ්ඤා නිරෝධය සඳහා. ඊළඟට තුන්වෙනි ධානයේ අපි ඒක අපි දන්නවා කියන එතෙන්දී උපේක්ෂාව සම්පූර්ණයෙන්ම මතුවෙනවා. පීති සුඛ පීති අතුරුදහන් වෙලා. පීති අතුරුදහන් වෙලා සුඛ තියෙනවා. පීති ආචි විරාග උපේක්ඛ කෝචි විහෙරති. කර අර උපේක්ෂාව කියන එක වඩාත් මතුවෙනවා. උපේක්ෂාව කියන්නේ එතකොට අර වචන වලට අහුවෙන්නේ නැතුව බලන්න පුළුවන් තත්ත්වෙට දැන් මනස ඇවිල්ලා. වචනවලට සංඥාවට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රවට්ටන සංඥාවලට අහු වෙන්නේ. මායාමය සංඥාවලට අහු වෙන්නේ නැහැ. උපේක්ඛා වෙන්නේ ඒක. උපේක්ෂේ උපේක්ෂිත කියන්නේ ලං වෙලා මෙයාට බලන්න පුළුවන්. අභිනන්දනයක් වෙන්නේ නෑ අර මෙතෙක්කල් මනස අභිනන්දනයනේ හොඳ සිතවිල්ලක් ආවත් අපි අභිනන්දනනේ කියන කෙලෙස්. සතෝච සම්පජාන සතිමත් බව තියෙනවා සිදුවෙන හැම දෙයක් ගැනම තීක්ෂණ අවධියක් බවක්වත් තියෙන. ඒ අවධිමත් බවත් එක්ක මේ කියන්නේ සම්පජාන කිව්වේ ඒක. මේ සිද්ධ වෙන්නේ මේකයි කියලා තේරුම් යන. සුකංච කායින ප්‍රසංවේදී එයාගේ සිරක්ෂේෂන් එකත් එක්ක ආපු සැහැල්ලු බවත් එක්ක ආපු සුවින්දනයේ මුළු ශරීරයෙන්ම යට තේරෙන. මනසට විතරක් නෙමෙයි ශරීරයටත් තේරෙන. අස්පසුගිය සතිය කතා කරපු එක මේකට හොඳයි මා කිව්වේ අර ගෞරවනීය විද්‍යා මිත්‍රෙක් කියන කතා කරා කියලා. සමහර සිතුවිලි ආවහම frontal lobe එක සැහැල්ලු වෙලා නැහැ. ඒ தත්ත්වයෙන් එයාට. එතකොට එයාට තිබුණා නම් එයාට ආර්ය ඇත්ත එයාට හොඳ නමක් දෙන උපාදි නමක් තියෙන එයාට. උපේක්ඛකෝ සති මාසුක විහාර උපේක්ෂා පූර්ණයි සතියේ තියෙනවා සුඛයෙන් ඉන්න කෙනෙක් කියලා කියන්න පුළුවන් එයාට. එයාට දෙන්න පුළුවන් ලොකු උපාධිය කියලා. තත්‍යඥානං උපසම්පජ්ජ විහෙරති එහෙම වුණාම අර සමාජීජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා ඒකේ ගැඹුරු වචනයක් කියලා එතනව කඩලා බලන්න සමාධිජ සමාධියෙන් මතුවලා ආපු පීති පීතියත් එක්ක තියෙන සුඛේ තියෙන සුකුම සත්‍ය සංඥා බොම සියුම් තියෙන තියනවාද නැද්ද කියලා හොයාවත් හොයාගන්න බැරි සත්‍ය සංඥාව නමුත් සැබැවින්ම පවතින ඒක නැති දෙයක් නෙවෙයි. ඒ ඒ සත්‍ය සංඥාව තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා. ඒ වෙනුවට උපේක්ඛා සුඛයත් එක්ක ආපු සුකුම සත්‍ය සංඥාවේ වෙලාවට තියෙන. අර සුඛයත් එක්ක ආපු සත්‍ය සංඥාව තුදාන් වෙලා ජීවිතේ උපේක්ඛාවත් එක්ක ආපු සංඥාව. හොඳයි පොට්ටපාදරි කියන ඒ වම්පි මෙන්න මේ විදිහට සික්ඛා පුරුදු කරන ඉඳා ඒකා සංඥා උපද්දති සමාර සංඥා මතුවෙලෙන සික්ඛා පුරුදු කරන නිසා ඒකා සංඥා නිරුද්ධති සමාර සංඥාවල් අතුරුදහන් වෙල යන මේක ඇතුලේ ඔළුවේ මනසේ කාගෙත් සිදු කර ගන්නට සිදුවෙලා යන මාර්ග ක්‍රමයක් මේක විදිහක් මේක ඒක අහවලාගේ කියන බුද්ධාගමේ කියලා ගන්න නෙවෙයි මේක තියෙන පැවැත්මේ මේ සත්ත්ව පුඤ්ජය තුල සිදුවිය හැකි සිදුවීම් රසක්. අයම්පි ශික්ෂා මේකත් ශික්ෂා ක්‍රමයක්. ඒක බුදුහාම අවධාරණය කරා. අයම්පි ශික්ෂා මේකත් පුරුදු වෙන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙ කියන එක. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා ඊට පස්සේ දැන් අර සුකුම සත්‍ය සංඥාවත් එක්ක ඕළුවේ ඒක විතරක් තියෙනවා න ะ බොහෝ විට ඇස්පිය වෙලා වෙන්නත් පුළුවන් ඇස් අරගෙන වෙන්නත් පුළුවන් එළමිනිය ගොතාන වෙන්නත් පුළුවන් පద్මාසනෙන් ඉන්නත් පුළුවන් ඇවිදිනකොට වෙන්නත් පුළුවන් හිටගෙන පිටියට හේත් කෙලින්නකොට වෙන්න පුළුවන් මේක සිද්ධ වෙන්නේ බුදු පිළිම ඉස්සරහා පළසේ කුෂන් එකේ ඒ වාඩි වෙලා ඉන්න කොටත් වෙන්න පුළුවන්. නානකාම්බරේ කොබෝඩ් එකේ වාඩි වෙලා ඉන්න කොටත් වෙන්න පුළුවන් මේ. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේ සෝමනස්ස දෝමනසානං අත්තංගම අර සොම්නස දොම්නසට බර වෙලා යන එක කල සම්පූර්ණ අතුරුදහන් වෙලා. ඒ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඉවරයි. සුඛ දුක්ඛ කියන தത്വයට මනසපත් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ වින්දන එක්කත් එක්ක මිශ්‍ර වෙන්නේ මනෝ. අදුක්ඛං අසුඛං. ඒ සුඛ දුක්ඛ දෙකටම මිශ්‍ර නොවිචේ දෙකටම ගෑවෙන්නේ නැති தത്വය. උපේක්ඛාවෙන් හා සතියෙන් පවිත්‍ර භාවයටපත් වෙච්ච. ඒ කියන්නේ තියෙනන උපේක්ඛාවයි සතියයි විතරයි සම්පූර්ණ ඒ මනසේ තියෙන්නේ. එයා කියන්න බෑ මේ මනසේ තියෙන්නේ. ඒ තමයි හතරවෙනි ආධ්‍යාත්මික කල්පනා ශක්තිය. ඉතින් මනසක් යනකොට ඒක ලෙවල් එකක් ඉන්නේ වචන හොඳ නැහැ. නමුත් ඊළඟට තියෙන පරිණාමීය විඥානයේ පරිණාමය ඊළඟට සවිඥානික පරිණාමය. එතකොට යාට අර උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥාවක් කලින් තිබුණා නම් ඒක අතුරුදහන් වෙලා. උපේක්ඛා සුඛියත් අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒ සූක්ෂම හිතා ගන්නවත් බැරි ගැඹුරුම ඒ සතර තත්ත්වයේ කියන එකත් අතුරුදහන් වෙලා ගිහිල්ලා අදුක්කම සුඛ සුඛ සුඛ සත්‍ය සංඥා අදුක්ඛම සුඛයත්ති අදුක්ඛං අසුඛ දුකටත් සම්බන්ධ නැහැ සුඛයට සම්බන්ධ නැහැ ඒවා වෙන්දන කියලා මතේ තියෙනවා සුඛ වින්දනයට සම්බන්ධ නැහැ දුක් වින්දනයට සම්බන්ධ නැහැ ඒකට කියනවා අදුක්ඛම සුඛ. ඊ අදුක්ඛම සුඛ සුකුම සත්‍ය සංඥා තස්මින් සමේ හෝති. ඒකයි ඊළඟට පොතේ ඒ සුකුම සත්‍ය සංඥාව. ඒවම් සික්ඛා පුරුදු කිරීම නිසා සමහර සංඥා මතුවෙලිනවා සමහර සංඥා තුදාන බලන පොට්ටපදර කොච්චර හොඳට ඒ සතාගත යනවා කියලා දෙනවාද කියලා. අපි ඊට පස්සේ ඉන්නේ හොඳ තත්වයකට සංඥා ආයතන ගැන රූප අර ආකාසානංචාතන කියන අරූප අරූප රූප தත්ත්වය පහු කරගෙන ගියපු ආයතන ශරීරේ ඊළඟ පණ පිවිලා තිබුණොත් ඒ දවසට සාකච්ඡා කරමු අද මේ කතා කරපු ටිකේන මාත් කැමති ධර්ම අහන්නට උතුම් කරුණු උතුම් ප්‍රශ්න ඉදිරිපත් කරලා කතා කරලා ධර්ම සාකච්ඡා යෙදෙන්නට සම්මා සම්බුදු සරණයි වන්දනීය ගෞරවනීය තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සත්සත්තුතුමා බොහොමින් අපි කල්‍යාණ මිත්‍රෙනි සාකච්ඡාවට සම්බන්ධයෙන් දිරුක් මහත්මයා ඔබතුමාට පුළුවන් ද අපි දැන් මෙතෙක් කතා කරපු දේවල් ගැන යම් කිසි දෙයක් පැහැදිලි කරන්න. සරණ සරණයි. තේරුවන් සරණයි අවසරයි සත්‍යජිතමනි මම හිතන්නේ අපි සංඥා අපි සංඥා නිරෝධ පිළිබඳ ඒ මූලික කොටස සාකච්ඡාව කටයුතුම අපිට විස්තර කර දුන්නේ. ඉතින් විශේෂිතින් අහන්න නම් කියලා දැනට කරුණක් මර නැහැ. ඉතින් යම් යම් ප්‍රායෝගික වශයෙන් යම් යම් සඳහන් කර යුතු කරන්න පුළුවන් කරුණුත් තියෙනවා නමුත් ඉතින් ඒවා එච්චර කොච්චරක් දුරට ආදාළ වේද කියලා ඉතින් මම දන්නේ නිසා ඒක වැඩි ඒක ගැන සඳහන් නොකර ඉන්නම් අපි අනිත් කල්යනා මිත්‍රයන්ට යමු ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. නයි තෙරුවන් සරණයි. සේන මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා. තිරුවන් සරණයි මෙතනදී මේ එක දෙයක් මේ සත්‍යදේ තමා කිව්වා ඒක මට මට ටිකක් ඒක පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා මේ දැන් මේ එතුමා මේ අපිට විස්තර කරලා දුන්න ධාන ප්‍රථමක දෙතිය තෘතිය කියලා ධ්‍යාන. එතෙන්දී එතුමා කිව්වා මේක මේ භාවනා කරන ඉරියව්වේදී විතරක් නෙවෙයි නානකාම්පරේදී වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ගැන මට මට ටිකක් පැහැදිලි මාති කොහොමද මේක මේ මම හිතුවේ මේ ධානය කියන එක නිකන් ෆ්‍රීස් වෙලා කියන්නේ සිතයි කය ෆ්‍රීස් කරගෙන ඉන්න එකක් වගේ මගේ අදහස තුමගේ ඇත්ත වශයෙන්ම මේ මගේ මේ නොදන්නකම මොකද මම තාමත් මේ නොදන්න කෙනෙක් ඉඳලා මේ දැනගන්න අහන ප්‍රශ්නයක් ඉතින් ඒ විදිහේ අදහසකුයි මගේ තිබුණේ මේ මේ මම ලොකු ඇයට කරන්න පුළුවන් එකක් මේ අපිට මේ එදිනදා වැඩ කරන්න ඕනේ කෑම කන්න ඕනේ ඇඳුම් අඳින්න ඕනේ ඒවා කරන ගමන් මේවා මේ මෙහෙම විවේකජ ප්‍රීති සුඛ අපි දෙවෙනි තුන දාලට යන්න ඉස්සෙල්ලා දුන්නා පළවෙනි එකේවත් ඉඳගෙනවත් මේ අපේ මේ එදිනදා කටයුතු ඒ කියන්නේ කෑම උයන එක කෑම බෙදලා කන එක මේව සුද්ධ කර සුද්ධ කරන එක පිටං පොසුද්ධ කරන එක එතකොට ඇඳුම් හොදලා ඇඳුම් අඳින එක මේවත් අපි හැමෝටම තියෙන ඒක දිනදා ජීවිතේ අත්‍යවශ්‍ය වැඩ. ඉතින් මේවා කරගන්න පුළුවන් ද මෙහෙම අඩුම ගානේ ප්‍රථම ධානයකින් එහෙම පුළුවන් නම් කොහොමද මේකට මේක කරන්න ක්‍රමේ මොකක්ද කියන එකයි මම දැනගන්න කැමති තරුවන් සර්ණයි. තරුවන් සර්ණයි අපි සතේතුමාට යොමු වෙන්න කලින් පද්මසිරි මහත්මිය ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තේරුවන් සන්නයි අවසරයි සත්පිජිත්තුමනි. අතෙම මේ සිනිලං පැහැදිලි කරගන්න ඕන කාරණා කීපයක් තියෙනවා කියලා තේරුණා. එකක් දැන් මෙතනදී පොට්ටපාදතුමා ඇතුළු පිරිස මේ අபிසඤ්ඤා නිරෝධය ගැනනේ මෙතනදී වස්තු බීජය කරන්නේ කතා කරන්නේ. ඒතර තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ අபிසඤ්ඤා නිරෝධය හේතු හේතු ඇතුවම සංඥා අபிසඤ්ඤා ඇති වෙන්නත් පුළුවන් හේතු මගින්ම ඒක නිරුද්ධ කරන්න පුළුවන් කියන தත්ත්වය තමයි මම හිතන්නේ පැහැදිලි කරලා දෙන්නේ. නමුත් මේ සංඥානේ අபிසඤ්ඤා නිරෝධය නිර්වාණය කෙරෙහි කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියන මූලික අදහසක් මෙතනින් අපිට තාම මතුනේ නැහැ මතුවෙන්නේ නැහැ ඒ ඒ ඒ අදහස අපිට ලැබුණොත් මේ අபிසඤ්ඤා නිරෝධය ගැන අපි කතා කරන්නේ කියලා මොකද මේකට තව පැත්තකින් අපිට හිතන්න විදියක් තියෙනවා මේ සංඥා නිරෝධයයි නිරෝධ සංඥාවයි කියලා කාරණා දෙකක් ගැන අපිට තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. මෙතනදී අபிසඤ්ඤා නිරෝධය ගැනයි කතා වෙන්නේ. ඒතර අபிසඤ්ඤා නිරෝධය වැදගත් උනේ මොන හේතුවකටද මේක නිරෝධයට කොයි ආකාරයකට සම්බන්ධ වෙන්නේ අදාළ වෙන්නේ කියන එකත් තේරුම් ගත්තොත් හොඳයි කියලා එතනත් පුළුවන් සරණ. තේරුම් සරණයි. සතරිතුමා ඔබතුමාට වෙලා තියෙනවද ඒ ගැන පැහැදිලි කරලා දෙන්න නැත්නම් අපි ලබන සතියේ දාමුද? ඔව්. අපිට ඒ දැක්ම හොඳයි. බුදුරජාන් වහන්සේ මෙතෙන්දී සංඥාව කලින් එනවද ඥානේ පස්සේ එනවද සංයුපාදයෙන් පස්සේ ඥානුපාදේනවා කියලා කොහොම ගැන කතා කරනවා සංඥා නිරෝධයේ සිද්ධ වෙන අර ඇති නැති තත්වේන කබ්බි නේ සංඥා නාසඤ්ඤාතය ගැන කියනවා ඒක කතා නොකලානේ අපි තාම මේ කතා කරන් දැන් හතරෙන් ධ්‍යාන තත්ත්වෙන්ද ළමයා අහපු එයා කිව්වනේ අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් ගැන ඒකට පොට්ටපාතතුමාව ප්‍රමාණිකුල බුදුහාමුදුරු කියලා දෙන යාට මෙන්න මොකද්ද කියලා. මනස පුරුදු කරාම සමහර සංඥා හැලිලා යනවා. දැන් නිරෝධ සංඥා කියන්නේ කියනකොට එතෙන්දි බුදුහා එතෙන්දි උන්වහන්සේ කියන්න හදන්නේ සංඥාව සංඥා කෝපොට්ටපාද පතමං උපජ්ජති පච්චානාම නිරෝධ අපි ඉතින් තාපු නිසා කියන ප්‍රශ්න නිසා නිරෝධ සංඥාව මතුවලා එනකොටම පච්චා පත් ඥාන ඥානෙ මතුවෙනවා ඊට පස්සේ සංඥාවෙන් පස්සේ අපි ඒ ගැන කතා බොහොම බොහොම හොඳයි අවධානය යොමු වෙන එක ගැන බුදුහාමුදුරෝ ඒ ගැන දිගටම සාකච්ඡා කරනවා මේ සූත්‍රයේදී. ඊළඟට අර ඥාන පවත්වාගෙන ඥාන වසිතා කියලා මම කියන කතා කරන්න හදන්නේ ඒ තියෙන ක්‍රම තියෙනවා. දැන් එතෙන්දී ඒ වචනේ හොඳයි. ඥාන කියලා එනකොට ප්‍රීස් ප්‍රීස් වෙලා වගේ ඉන්නවා. නෑ නෑ ඒ தත්ත්වය තමයි ඔබතුමා විතරන්නේ කවුරුත් හිතන්නේ ඒ தත්ත්වය තමයි ඉස්සරුන්නේ කියනකොට මොකද අපි දැකලා තියෙන්නේ මේ ඥාන කියනකොට එරමිනිය ගොතාගත්ත කෙනෙක් නෙදාන්නේ භාවනා කියලා කියනකොට මෙරමිනිය ගොතාගත්ත කෙනෙක් පින්තූරයට දාන්නේ ඒ කලාකරුවා කරපු වැරද්ද වැරද්ද නෙමෙයි වෙන විදියක් නෑ යාට කියන්නේ ඒක ඒ හින්දා ඒක බොහොම දොරේ නා ෆ්‍රීස්සල ෆ්‍රීස්සල නෑ මෙතෙන් දියත්තේ. එයාගේ සමහර ක්‍රියාකලාව ශ්‍රේෂ්ඨල ඉන්න පුළුවන් නමුත් ඇතුලේ මනෝ වැඩ කරන සමහර සංඥා අතුරුදහන් කරලා නෙදී සා හිතේ මං කියන්නේ ඔළුවේ දිව වැඩ කරන්නේ ඔළු දිව වැඩ කරන්නේ ඇයිලා එච්චර ඒක තත්ත්වේ තියෙනවා පිංගංකෝ පොහෝදන කොට කියනවා කියන කතාව කිවෙන ඊට වඩා ගැඹුරු නිහඬතාවයක් තියෙන්න ඕන. නමුත් පිංගංකෝ පොහෝදන කොට නීවරණ වලින් හිතන් ඉඳලා තියාගන්න පුළුවන්. ඒ පසුබිමේ ඉන්න පුළුවන්. ගැඹුරු ආධ්‍යාත්මික කල්පනාවට පිට පිටන් හොදනකොට ඇස් තියාගත්තොත් ඒ සංඥාව ලයින් කළ එකපාරට අරකට කනෙක්ට් කරන්න පුළුවන්. ප්ලග් ඉන් කරන්න පුළුවන් තත්පරේ. ඒ වගේ. ඒ ඒ ස්විච් එක අත ළඟම තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන වෙලාවට. වඩා වැදගත් වෙන්නේ ওই කියපු කාර්ය සමුදායේදී දත්මදිනකොට පිටංකෝප හොදනකොට ඇඳුම් මදිනකොට ඒ වගේ වේලාවල් වලදී නිවරණ වලින් හිත මුදවාගෙන කොහොමද තියෙන්නේ ඒ නිසා සම්පජාඤ්ඤය කියන එක වැදගත් වෙනවා කියලා බුදුහාම කිව්වේ ඒක. මේ සම්පජාඤ්ඤය හොඳටම දිනු කරලා තියෙනවා යායට. ඒකෙන් පස්සේ මේක. නමුත් දැන් මා අපි හිතමු මම පුජ්‍යලයෝ ගැන කියන්න තේරුත් එහෙම වාඩි විල්ලේදී වඩා ලේසි එක් කරන්න ඉස්සරොම කරෙන් දෙන්නේ වාඩි විල්ලේදී තමයි ශරීරය බැලන්ස් කරාම ශරීරයේ වල්නරබිලිටි එක අතුරුදහන් වෙලා. ඒ තමන්ට අවශ්‍ය තැන ඉන්නකොට. ස්ථාය පද්ධතියත් එක්ක ඒක එක ලස් වෙලා තියෙන ඊට පස්සේ. ඒක ආධ්‍යාත්ම මාර්ගයට යොමු කරපු නිසා ඒකග්ගතාවයත් එක්ක වාඩි විල්ල ලේසි විශේෂයෙන් ම තමන්ගේ ආගමික සම්ප්‍රදායත් එක්ක එකතු වෙච්ච අර නිවරදිකමත් එක්ක ආපු සැපතත් එක්ක වාඩි වෙනකොට හිත කොනිත්තන් නෑ ඒ වෙලාවට යාට. ඔබ මෙයා නේද කියලා හිත චෝදනා කරන්නේ. එහෙම වුණාම ඒ වාඩි විල්ලේදී බොහෝ වාඩි වෙන්න සිද්ධ වෙන ලොකු කැපකිරීමක් කාන්ත සිද්ධ වෙනවා. මුල්ලාදී ඒක තමයි ශික්ෂා කියන්නේ පුරුද්දක් ඇති කරගන්න මේ ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ සමහරට මිනිත්තු ගාන බැඩි වෙනවා දැන් ඔය ස්ට්‍රීට් එකට වගේ ගියාම දවස් දෙක තුනක්ම හිත පොරබදන එකයි කරන්නේ සෙටල් ඩවුන් එකට දවස් 4 වෙනිදා තමයි හිත සෙටල් ඩවුන් අන්න ඒ වගේ වාඩිවිල්ලේදී මං මින්තු ගාන කියන්නේ දැනගන්න විතරයි නැත්නම් මේ කියන්නේ තේරුම් කර දෙන්න විතරයි අහවල් කියලා කියන්නේ දුගානේ පැයක් පැයක් පැයක් විනාඩි 20ක් එය 80ක් විතර පෙන්නට පස්සේ නිෂ්කලංක වෙන්න පුළුවන් නම් ඒ වෙන තත් වෙනකොට වඩා ලේසියට ඒක අර මොලේ ක්‍රියාකාරීත්වය හැබැයි පුරුදු කරාම මොග්ගල්ලාන වගේ ඇත්තෙකුට නම් ඒක 3 seconds එක ඇති යාට. එහෙම වෙන්නත් ඕනේ. seconds වත් ඕනේ. split of a second යාට පුළුවන්. සමාපත්තිය වලටත් එන්න පුළුවන්. ඒ තමයි ශික්ෂා නිසා. ඒ නිසා <laughs> frozen වෙන්නේ හැබැයි ඒක melting තත්ත්වයක් තියෙන්නේ හැබැයි. හොඳ වචනයක් කියනවා. අද කොච්චර හොඳද කියලා අපි නතර කරනවා අද අපට හොඳද? නතර කරනවා. නොකරපු බොම්පින් මේකට හොඳට හම්කම් දෙන්න අනිත් ඇත්තන්ටත් එන්න කියලා බොහොම හොඳයි. ඔය අනිත්‍යත් සම්බන්ධ වෙන්න ඕන. සත්‍ය අවබෝධයේ මාර්ගය පැහැදිලිව පේන අපිට. ටිකක් යෙදෙන්න වෙනවා. ආශාත්ම භාවයේ දුර්ලභයි. බුද්ධෝත්පාදයේ දුර්ලභයි. සද්ධාම ශ්‍රවණේ දුර්ලභයි. අපට සම්මා සම්බුදු සරණයි හැමදාම කල්යාණ මිත්‍යා මුණාට පින් අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි උතුම් පැතුම් රසක් අදිෂ්ඨාසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සුදු දරා පෝෂණය කළ ඇය මේ සංසාර ගමන සූපත් වේවා පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ජීවිතයේ මඟ තව දුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. මේ අපට කරන්න පුළුවන් දෙයක් නිසා පාර පැහැදිලි මාර්ගය පැහැදිලි යෙදෙනවා ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි සීලය අවශ්‍යයි අපේ සිත්වල සද්ධා විදේසත් සමාධි ප්‍රඥා ක්‍රමෙන් හුකුරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක ප්‍රජාවකට මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු වන්දනීය වූ මහණීය වූ ගෞරවනීය සම්්‍යක් සම්බුදු සාසුන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අභිවාදිනී වේවා নমස්කාරේ වේවා කල්යාණ මිත්‍රන් වහන්සේට සම්මා සම්බුදු සරණයි දරුවන් සරණයි සම්පූර්ණ සංසාර සත්‍ය සාදු සාදු